මේ දසුත්තර සූත්‍රයේ පහේ පොතේ ඒ අභිඤ්ඤය අභිඤ්ඤය ධර්ම පහ මොනවද කියලා ප්‍රශ්නේ අහලා ඒකට පොදුවේ විමුක්තායතන ශීර්ෂ පහ කියන පොදු මාතෘකාව දීලා උද්දේශය දීලා දැන් නිද්දේශ වශයෙන් මොකද්ද මේ විමුක්තායතන පහ කියන එක මහා සාරිපුත්‍ර ස්වාමීන් එක එක උගන්වනවා. ඉස්සල්ලාම ඇහුවේ පහෙන් පළවෙනි එක උනේ බණ අහනකොට. කවුරු හරි කියන බණක් අහනකොට හිතේ විමුක්තියක් පහළ වෙනවා. එහෙම නැත්නම් මේ රහත් නොවුනත් මේක කරදර නැති මාර්ගය කියලා හිතට සාන්තියක් එනවා. එහෙම නැත්නම් ප්‍රීති ප්‍රමෝද පහළ වෙන්න පටන් ගන්නවා බණ ඇහෙනකොට. එහෙම නැත්නම් ඒ බණ කාට හරි දේශනා කරනකොට මට මෙහෙම වුණා මමත් මෙච්චර මෙච්චර කියලා කරලා තියෙන කෙනෙක් මට කවදාකවත් මෙහෙම එකක් හම්බුනේ නැහැ ඒක නිසා මෙන්න පොඩ්ඩක් අහලා බලන්නකෝ කියලා දේශනා කරනකොටමත් ඒ අර තමන් අවබෝධ කරපු එකත් සම්බන්ධ කරගෙන දේශනා කරනවා නම් හුදු පොතම නෙවෙයි එතකොට ඒ පොතේ දැනුමත් තමන්ගේ දැනුමත් දෙක එකතු වෙච්චාම තමන් ඒකට අප වෙනවා. තමන් ඒකට කැප වෙනවා. කැප වෙනකොට පුදුමාකාර වෙනසක් ඇති වෙනවා. ඉතින් ඒක අපි විස්තර වශයෙන් කතා කරා. නමුත් මට මේ වෙලාවේ මතක් වෙනවා මේ khemaka සූත්‍රයේදී දවසක් khemaka හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා වැඳලා පත්කඩේ එලලා <coughs> තුන් සැරයක් වන්දනා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මම භාවනා කරනකොට මේ මම ආයනේ හෝ මගේ හිත ඇහි කනෙත් ඇහෙත් නැහැ කනෙත් නැහැ නාසෙත් නැහැ දිවෙත් නැහැ කයෙත් නැහැ හිතෙත් නැහැ කියනවා බුදුහාමුදුරුවෝ හොඳයි කියලා. ඉතින් ළඟ ඉන්න කට්ටිය එකපාරටම හිතා ගන්නවා මේ හාමුදුරුවෝ ඇවිල්ලා මේ rahat වෙච්ච බව තමයි ප්‍රකාශ කරේ කියලා. ඉතින් හාමුදුරුවෝ වයසයි. ඉතින් කට්ටිය කතා කරලා කියනවා අපේ කේම කාමුද්‍රොත් එනං rahat බවටපත් වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අඤ්ඤ භාවය ප්‍රකාශ කරයි කියලා. ඊට පස්සේ කියනවා ඉතින් ඔකම කිව්වට හරි නෑනේ මේක දන්නේ කියලා පණිවිඩ කාර්යයක් කරිනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ කියපු ප්‍රකාශය තුල අඤ්ඤ භාව ප්‍රකාශ කිරීමක් තියෙනවා. ඊට පස්සේ කියනවා නෑ එහෙම එකක් නෑ. මං කිව්වේ මං භාවනා කරලා බලනකොට මගේ හිත මොකේ එල්ලීලා තියෙනද? රූපයකද, සද්දයකද, ගන්ධකද, රසකද, පහතකද? දන්නේ නෑ. ඇහේද, කනේද, නාසයේද, දිවේද, කයේද, මනසේද දන්නේ නෑ කියලා. මම රහත් බවක් ප්‍රකාශ කරන්නේ නෑ කියලා. මේ පයින්ඩකාරය අවුල සාකච්ඡා කරන සංඝයා 69ක් ඉන්නවා 69ට කිව්වට පස්සේ කියනවා දැන් එහෙනම් කොහෙද මේක තියෙන්නේ ඉතින් ඒක නිසා මේ එහෙම නැත්නම් හිත rahat වෙලා තියෙනවා මේකක නෑ කියලා ඉතින් ආයෙ පයින්ට කාරයන් ඊට පස්සේ කියනවා නෑ එහෙම එකක් නෑ මේ මං පරීක්ෂා කරලා බැලුවා මේ කරන වෙලාවේදී ඇහත් රූපයක් තිබුණ සම්බන්ධකුත් නෑ කන සද්ද සම්බන්ධකුත් නෑ නාසයේ දිව සම්බන්ධ ගන්ධ සම්බන්ධකුත් නෑ නා දිව රස සම්බන්ධකුත් නෑ කය දැනෙන්නෙත් නෑ ඒකට හොඳටම තේනවා මැරලා නැහැ කියලා. මට හොඳටම තේනවා නිින්ද කියලා නැහැ කියලා. මට හොඳටම තේනවා 80න් නෙවෙයි කියලා. මැරලා නැහැ නිින්ද කියලා නැහැ 80න් කියන එක මම දාන කැලලක් ඒක පොතේ නෑ. කෙසේනවත් මේ දාන්ට උත්තර දෙනවා. ඒතර පහින්දකාරය ඇවිල්ලා ආපහු කියනවා මෙන්න මේ මේ සංකේත රහත් වෙච්ච නෑ කියලා කියනවා කියලා. ඉතින් ඒක වෙන්න බෑනේ දැන් ඉතින් අපි දන්න ක්‍රමයට මේ හිතක් පවතින ඇහක් රූපයක් කනක් සද්දයක් තියෙනවා එහෙම නැතුව පවතින්න බෑ කියලා ආයෙසරේ පයින් කාරයනවා අර හඳුකන මේ මගුල හරියන්නේ නැහැ කියලා හැරමිටි අරගෙන දැන් එනවා පයින් අර සෙනගින්න තැනට ආරවස කියන අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වයද කෙනා අනේ කරදර කරන්නේ නෙවෙයි අපි කිව්වේ නෑ මේක කිව්වල පණිවිඩ කාරින්ගෙන් කරන්න බෑ කියලා මේ ස්වාමීන්සේ අර කට්ටියට කියනවා මේ වෙන தත්ත්වෙදී අත්දකින්න දේ නිගමනයක් නිරීක්ෂණ මේකක් දෙනවා මොකද්ද මේ උපමාවක් දෙනවා මලක් තියෙනවා සුවඳ තියෙන. දැන් මේ සුවඳ තියෙන පෙත්තේද කියලා බැලුවොත් ඒකේ නැහැ. මණිපත්‍රවලද පරාගවලද ඩිම්බවලද මොකේවත් නැහැ හැබැයි සුවඳක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ කෑලි කෑලි ගලවලා බලනකොට මේ එකකවත් සුවඳ නැහැ. මොකද එකතු වුණාට පස්සේ සුවඳක් තියෙනවා. ඒ වගේ මම මමෙක් ඉන්නවා. හැබැයි මේ මේ මේ බලනකොට නැහැ. ඉතින් මේ වෙනකොට Tamange අර මේ එකතු වෙච්චහම මම එක්ක ඉන්නවා. පතුරු ගහලා බලනකොට නෑ. මෙහෙම බලන්න බලන්න බලන්න බලන්න මේ මම එක්ක ඉන්නවා කියන දැඩි අදහස එන්න එන්න දී වෙනවා. ඉතින් කියනවා ඒ ස්වාමීන් වහන්සේ නිකන් හිතන්නේ කියලා ඒ කාලේ තිබුණ විදිහට මේ රෙදි හොදන්න පාවිච්චි කරලා තියෙන ගොමත් එක්ක රෙදි කලවම් කරලා තියෙන එක. ඉතින් ඒකට මොකක් හරි ගොම කියලා කියන දැඩි බැක්ටීරියා මේ මාධ්‍යයක් ඊට පස්සේ ඔක්කොම නැති වුණාට පස්සේ ආය රෙද්ද හොදලා දැන් ගොම ගඳ යන්න මේක හඳුන් කරඬුක තියලා තියෙනවා ඉතින් එතකොට මේ ගොම ගඳ කොයි වෙලාවෙද යන්නේ හඳුන් කරඬුවේ තියෙන රෙද්දට හඳුන් සෝදු කොහෙලද එන්නේ කියලා යහම්දුර අහනවා කට්ටියගේ. අමු ගොමද තියෙන එක ඇතුලේ දාලා තියෙනවා. එන්නේ නැති වෙනවා. ඒ නිසා ඔබ මේ විදිහටම දිගට භාවනා කරගෙන යනවනම් එනේන අරමුණක් දිහා බලලාගෙන ආනපන එනවනම් ආනපන දිගේම යන්නේ ඉවරනකන් ඉන්න. ඉඳලා බලන්න දැන් මේ අත් දකින්නේ මම ඉන්න බව දැනෙන්නේ ඇහෙන් පේන රූපයක් නිසාද? එහෙම නැත්නම් කනට ඇහෙන සද්දයක් නිසාද? නාසයට දැන හුස්මක් හෝ හුස්මට වැඩි ඉතින් ගඳ සුවඳ තමයි. නැත්නම් නහයට දැන හුස්මක් නිසා වැඩ නැත්නම් ගඳ සුවඳ නිසා දිවට එන රසක් නිසාද? ඉඳගෙන ඉන්න කයේ පහස නිසාද? කල්පනාද මොකක්වත්ම නැහැ. ඉතින් මේක කලබල වෙන්නේ නැතුව මේ භාවනා කරගෙන යනකොට අපි රූපය ඉක්මවනවා. ඉක්මලා අරූපෙට ගියාට පස්සේ හිත තියෙනවා. සතියක් තියෙනවා. ඒක එන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන් කියලා බලන මනසට සමාධියක් තියෙනවා. තර්ක කරන්න ගියොත් එකක්වත් නැහැ. අරමුණු නැති බවකුත් නෑ ආය අරමුණක් එන්න පටන් කල්පනාව කියන අරමුණ එන්න පටන් ගන්නවා සතිය නැති වෙනවා සමාධිය නැති වෙන නිසා මෙතෙන්දි පැහිය වෙන්න ගියොත් අයිය වෙන්න ගියොත් අක්ක වෙන්න ගියොත් මුදුන වෙන්න ගියොත් ඉති ඉවරයි ඒ නිසා මේක බාර ගන්න ආකාරයෙන් නැවත නැවත කරනකොට යාට පේනවා මේ පහ එකතු කරපුවාම මොකද්ද හොල්මනක් තියෙනවා වෙන් කරපුවාම කොහේ ගියාද හොයන්න බෑ ඒක දිගට දිගට කරනකොට Tamanට එන අභ්‍යාසය කරගන්න බැරි ගමනේ අපිට පෙරපින් නැව කියන්නේ. ඕක දැක්ක කෙනාට ඕක නැවත නැවත කරන්න පුළුවන් නම් ඒ කෙනාට අරණ්‍යගත වෙන්න වෙනවා, රුක්ක මූලගත වෙන්න වෙනවා, ශූන්‍යාකාරගත වෙන්න වෙනවා. ඊට පස්සේ තියලු වැඩ බහ තබලා මේකම කර කර ඉන්න මොන්න තරම් ඇදහිල්ලක් තියෙනවා. මේක තමයි ක්‍රමේ. දැන් අපි ඒක ඇතලා ආයෙ රූපෙට යනවා. ආයෙ නැන්දම බලන්න යනවා, දරුවෝ බලන්න යනවා, ගෙදර යනවා, හාල් කරනවා, පොල් ගහනවා, උයනවා. අදබන් වරිරෝ බරපාගේ කියලා ඊට පස්සේ එල කියනවා ස්වාමීන් වහන්සේ භාවනා හරියන්නේ නැහැ නේ කියලා. ඇත්ත තමයි තෝද මඩි දාන්න හරියන්නේ නැහැ. මේක දැනගත්තට පස්සේ මේක දිගින් දිගට ක්‍රියාවත් කරන්න කොච්චර බිනක් තියෙනවද? අපි ගියාත්ම කොච්චර ලෑස්තියක් තියෙනවද? ඊට පස්සේ දැනගන්න ඕනේ මේක තමයි මේ සරුවචංශ කියලා තියෙන්නේ. දැන්වත් අනුග්‍රහ කරපන්, දැන්වත් කරපන් කියලා මේ ස්වාමීන් වහන්සේ බණ කියනකොට ස්වාමීන් වහන්සේ රහත් වෙනවා, අහගෙන ඉන්න 60 දෙනාම සෝවන් වෙනවා, අනාගාමී වෙනවා. ඒ අර Taman දන්නදී කියන්න දැන් උපමා දීගෙන රූපක දීගෙන කියන උඹලා එක එක්කත් ඔතෙන් ගිහිල්ලා නැත්තේ නේනේ. උඹලට තේරෙන්නේ නැහැ මේක දිගට කරගෙන යන්න. ඉතින් අහනවා ඇයි එහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? ඒව නෙවෙයි. ඔක ඔතෙන් ආවට පස්සේ ඔක අම්මා අප්පා දීප එක නෙවෙයිනේ. මේ දාන දීලා ගත්ත පිනක් නෙවෙයිනේ මේක. පොතේ බලලා ගත්ත පිනක් නෙවෙයිනේ. සද්ධායෙන් පතපු එකක් නෙවෙයිනේ. කවුරු හරි දීපු ආශිර්වාදයක් නෙවෙයි. දැන් ඒක දිගට කරපන්. කරන්න බෑ. මොකද අපිට ගෙදර ගෙනියන්න මොනවා හරි හම්බෙන්නේ නැහැ එතකොට. අපිට කුට්ටිය කැඩෙන්නේ නැහැ නේ. තණ්හාවට එන්නේ නැහැ නේ. ඉතින් ඒ නිසා අපි ඒක කරන්නේ ඉතින් ඒක මේ ආමතුරුත් රහත් වෙලා නැහැ. නමුත් ඒ ආමතුරු කියනවා කට්ටියට කියනකොට මේ බණ කියද්දි රහත් වෙන්නේ. ඉතින් ඒ නිසා හරි ඒ ඒ සූත්‍රය හරි මේ බුදු ආමතුරු නෑ ඊතර. සාරිපුත්තු සාංශෙත් නෑ. මේ සායන්සි කියනවා මට මෙහෙම වුණා. දැන් මේ අර කට්ටිය ප්‍රශ්න අහන එකත් මේ අහුරන ලොකෝ ගැම්මක්. ඇවිල්ලා කියනවා ඕක මෙහෙමයි මේ අයික එකත් අහන්න. ආ මේ අකල හරියන්නේ නැහැ කියලා. අර පිටි අරන් ගිහලා රොට්ටි ගාවේ අත ගිහලා අර කට්ටියට මේක කියනකොට අවබෝධ වෙනවා. ඉතින් ඒ වෙලාවේ භාවනා කරන වෙලාව නෙවෙයි. නෑ. ඉතින් අපි හිතන්නේ භාවනා කරනකොට ඇද්දක වහගෙන අතක් උඩ අතක් තියාගෙන බද්ධ පරියන්කෙම ඉන්න ඕනේද ස්වාමීන් වහන්සේ කියලා අහන්න. අර්ධ පරියන්කේ හිටියට මදිද? මම ඒ වෙලාවේ කොට්ටයක් උඩ හිටියොත් නිවන් දකේද? පුටුවක් උඩ හිටියොත් නිවන් දකේද කියලා. අපි මේ හිතාන ඉන්න හැටි හිතා ගන්න අපි නිවන ගැන. මෙතන කියනවා විමුක්ත ආයතන සීතසේ උඹ දන්න දේ කාට හරි ඒ මනසොත් අභියෝග කරන්න ඕන. ඔය නිකන් මේ ශ්‍රී ලංකාවේ හරි කොහොමද සංසේ මේ වෙන්නේ එමන ඔබ වහන්සේ අරකට නැවෙන එකක් නැගිනේ ඔබ වහන්සේ රහත් කියලා කියන්නේ. නෑ මිනිස්සු රහත් නෙවෙයි. එතන ගියාට පස්සේ මේ එල්ලෙන්න තැනක් නෑ වුණාට මට බයක් නෑ. මම මේක නැවත නැවත කරනවා. ඉතින් ඒක කියන්න කියන්නේ සසේ වග වෙනවා. සාක්ෂි වෙනවා. අරගලන්ට ඒත්තු ගැනීම සඳහා දැන් ප්‍රයත්නයක් දරනවානේ. ඒ ප්‍රයත්නය තමන්ගේ කොහොම ඉන්ද්‍රයන් ප්‍රණීත කරනවා. දිගින් දිග. ඊට පස්සේ මේ ඊයේ ගෙදර වැඩ මම ඔය කතා කරේ අද කතා කරනවා මොනචරන් ආවසෝ නයේව කෝපන සත්තා ධම්මං දේහි මම මේ දැන් රාජපුත්‍ර සංඝ ඔන්න ආවුස් ඇවත්නි නැවතද සරුවචනංශේ බණ කියන වෙලාවකුත් නෙවෙයි. ඒ වගේම අඤ්‍යතරෝව ගරුත්ථානිකෝ සබ්‍රක්‍මචාරී. මේ වගේ බණ කවුරු හරි බණ බුදුහාමුදුරෝ හෝ බුද්ධ ශ්‍රාවකේ බණ කියන එකක් නෙවෙයි. ඒවා කරන්නේ අපිට යථාසොතන් යථාපරියත්තන් තමයි කවදාරි අහපු බණක් කවදාරි හිතේ දරාගත්ත බණක් විත්තර සජ්ජහනා කරෝතිය නැවත නැවතත් ඒක සජ්ජහනා කරනවා සජ්ජායනා කරනකොට පොත බලලා ඉස්සල්ලාම් වතාවට කටපාඩම් කරලා සාකච්ඡා කරන කෙනත් නැත්නම් සජ්ජායනා කරන කෙනත් ඒ පොතේ තියෙන අර්ථ දැනගෙන ව්‍යාකරණ දැනගෙන භාෂාව දැනගෙන මේක මේ අර්ථය මෙහෙමයි කියලා මන්ත්‍ර ජප කරනවා වගේ නෙවෙයි අර්ථය දැනගෙන සජ්ජායනා කරනකොට ඊට වෙනස් ඊට පස්සේ මේ තියෙන්නේ අර්ථ දැනගෙන නතර වෙන්න නෙමෙයි මේකේ තියෙන ඇතුළේ උපදේශයක් මේ උපදේශේ ක්‍රියාවත් කළ සත්‍යහන කරනට වෙනස්. ඒ නිසා ඒ බුදුම ස්වාමීන් වහන්සේලා කියනවා අපි පිළිත් කියනවා කියලා කියන්නේ සත්‍යහන කරන එක තමයි. ඒ වගේම සත්‍යහයති කියලා කියන්නේ සාමූහික එකතුලා පිළිත් කියන එකවත් කියනවා. ඒ නැත්තම් කටපාඩම් කරපේක ගද්දිය නෙමෙයි පද්‍ය ස්වරූපෙන් කියන එකටත් සත්‍යහනා කියලා කියනවා. ඒ සත්‍යහනවට අපි කියන පිළිත් කියනවා කියන්නේ. පිළිත් කියලා කියන්නේ පරිත්‍ත පරිත්‍ත කියන්නේ අරසාව. ඉතින් මං පරිවර්තනය කරා පොතක් ඒ ටැපි කංශය ආඩෝගේ මං යනකොට ඒ සංසේ ජීවත් වෙන අවුරුදු 96ක් පුදුමාකාර තෙරුණාංශේ නමක් කොච්චර ඒ සංහන්නාංශේ දවල් දාහනේ වැළඳුවට පස්සේ පැයක් පැයකමාරක් විතර කාමරයක දාලා වහලා තිනවා ඒ තරමටම සෙනඟ. ඒ සංසේ කවුරු ආවත් කතා කරන්නේ. ඒ හරීම බොනික් එක්කාගේ. හරි ආසයි දෙනවා. ස්විජිනිකා උපනායක වෙලා හිටියා. අපිත් කියලා අපිට පොඩක් කතා කරා අපි පිටරට ගිය නිසා. ඉතින් මේ ශාංශය ලියලා තිනවා පිරිත් જાති තුනක් තියෙනවා. අහන පිනිත්, කියන පිනිත් සහ අහන පිරිත්, කියන පිනිත් සහ කරන පිරිත් කියලා. ඒක නිසා අපේ මිනිස්සු පිරිත් අහන්න හරි ආසයි. ඒක කවුරු හරි කියනවා තමන් අහගෙන ඉන්නකොට හිත කොහෙවත් යන්නේ වවුලොත් පිරිත් අහලා තියෙනවා කියලා කියනවා. ඒකට හිත යනවා. එතනදී හිතේ ආරසාවක් ලැබෙනවා. හිත අතීත අනාගතයට යන්නේ වෙන කෙනෙක් ගැන හිතන්නේ වෙන දෙයක් ගැන හිතන්නේ ඒකවලත් ආරසාවක් තියෙනවා. ඒ ශාන්ති කියන විදිහට ලොකු වෙනසක් තියෙනවා කියන දෙයක් අහගෙන ඉන්න පිරිතට වැඩිය තමන් පිරිත් කියනකොට. එතකොට අල්ප ප්‍රාණ මහ ප්‍රාණ දැනගන්න ඕන. පිරිත මේ පදේ මෙතනින් නැතර කරන්න කියලා ඒක බෙයියාලම දැනගන්න ඕන. ඊට පස්සේ ඡන්දස නැති වුණාට සඳස් කරලා නැති වුණාට ඒකේ හැම මාත්‍රාවටම සර්වඥසිකේ දේශනාව තියෙනවා. ඉතින් ඒ නිසා ආවට ගියට පිළිත් කියන්න බෑ. පිළිත් කියනවා කණ්ඩායමක් එකතු වෙලා පිළිත් කියනවා. එතකොට තමයි තේරෙනවා දැන් මේ පිළිත් කියන්නේ ඉස්සල්ලා ගිහි පිළිත් කියන ඇත්ත උනත් දවස් 10කට විතර කලින් මස් මාළු කෑම නතර කරලා අටසිල් සමාදන් වෙලා සුදු ඇඳගෙන පිළිසෙට පේ වෙනවා. ඇත්තටම හාමුදුරුන්ගේ නම් එහෙම දෙයක් ඇත්තේ නැහැ. හාමුදුරුවෝ පැහැදිලිවම කියනවා අරක්කු බෝතලයක් ඕනෙමයි කියලා. ඒට උදේට කුකුල් මස් ඕනෙමයි කියලා ලියලා දෙනවා. සුරුට්ටු මිටියක් ඕනේ. සිගරට් ඕනේ. එහෙම තමයි අපේ පැත්තේ පිළිත් කියන නිසා තීත්ත වෙලා තිබුණේ අපිට පිළිත් කියන එක. ගීයෝන්ගේ එහෙම නැහැ. ගීයෝ අඩු ගානේ පේ වෙනවා. මස් මාළු කන්නේත් නැහැ. මේ වෙන ඊට පස්සේ ආයේ පිරිත් කියනකොට දැන් මට කැප දෙයක් නෙමෙයි මේ පිරිත් පොත හරි පුස්කොළ පොත හරි අරන් කියනකොට බුද්ධම සද්ධාවකින් කිය. ඒකට අහන පිරිත් වලට වැඩිය මේක වදිනවා. හොඳට තේරෙනවා. දැන් අහන කට්ටිය බුදි ඇත්තටම. ඔය පිරිත් කියවල වල ගිහලා බලන්නකෝ. කවුරුත් අහන කෙනෙක් නෑ. අහන කට්ටිය හොඳට බුදි. අර කියන මනුස්සයා දැනගන්නවා එයා මොනවා කරුවක්වත් යක්ඛෝ වා යක්ඛපෝති කා වා යක්ඛ ප්‍රේති කා අයියෙන් කෑ ගන්නවට කටේ කට්ටි නිදාගෙන ඉන්නේ ඉඳා මහ ප්‍රාණ අයියෙන් කියලා කෑ ගහනවා ගියෝ පිළිස් කියනකොට මොකද කෝපි ටිකක් ගන්නවත් එකෙක් නැහැ ඔක්කොම බුදි කොහොමද මේ මිනිස්සයාට පිළිස් කියන කෙනාට අහන කෙනාට වැඩිය අරසාවක් තියෙනවා කලින් පේ වෙනවා ඉවරනාට පස්සේ තරමේ සුදේට ඇවිල්ලා බත් ටිකක් දෙනවා දාහන් ටිකක් දෙනකොට අනුශාසනාවක් කරනවා. දීපිරිත් කියන මිනිස්සු වන්දනයි කාන්තාව වැඩි කරනවද මන් දන්නේ කාන්තාව මන් දන්නවා. අම්මවරුන්ගේ දාන වලට නම් ගිහිල්ලා කිරියම්මවරුන්ගේ දාන වලට ඒ අමුතු සීටි ඒ තී චාරිත්‍රාක් කරනවා. අපේ අම්මත් යනවා ඒකට. අපේ අප්පච්චිත් යනවා පිරිත් කියන්නේ. ඉතින් ගිය දවසේ අපිට ඉතින් පොඩි කුට්ටියක් කඩා වැටෙනවා. වව්වෙන් දවස් දෙනකොට කිරි කැට කියලා જાතියක් අම්මගේ. අම්මා වහන්දරේ ඉතින් අපි බලන් ඉන්නවා කිරියම්මවරුන්ගේ දාන ගිහිල්ලා එනකොට කිරි ගැට ගේනවා අපච්චිත් කියනවා. ඒ නිසා අපිටත් අපතිත්‍යයක් තියෙනවා ඒතර. අරසාවක් තියෙනවා පොඩි. කෙසේ නමුත් පිරිත් කියනකොට තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක තමයි පිරිතේ තියෙන්නේ කියවන්න අහන්න නෙවෙයි භාවනා ක්‍රමයක්. කර්ණමෙත සූත්‍රය අරන් බලන්න මේ දවස්වල අපි යටිඅන්තර කියන මහා මංගල සූත්‍රේ තන්නේ කර භාවනා උපදේශ ටිකක් තියෙන්නේ. අපි මේක කියවනවා මේ බුදුහාමුදුරුවෝ කියව නිසා ඒ ප්‍රාසය නිසා සද්ද කටහඬ නිසා මම හොඳට බැලුවොත් තියෙන්නේ කරණීයන් අත්ත කුසලේන කියන තමයි අපි කරණීය මෙත්ත කුසුත්තේ කියලා මෙත්ත කියලා දාගෙන තියෙන්නේ. එහෙම එකක් නැහැ. තමන්ගේ අර්ථ කුසලයේ කරන හැටි. අර්ථ කුසල කියන්නේ තමන් නිවන් දකින්න හැටි. විමුක්ත ආයතනේ තමයි. නමුත් කර්ණිමෙත සූත්‍රය අපි දන්නේ මෛත්‍රී භාවනාව කියලා. මෛත්‍රී භාවනාව දෙපොලක සඳහන් වෙනවා. නමුත් තියෙන්නේ තන්නේ කර විපස්සනා. එනිසා පිරිතේ කියන්නේ මොකද්ද කියලා අහනවනම් එයාට තේරෙන පටන් අර ගන්නවා තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාව් ඔබ හිටගෙන හිටියත් නිදාගෙන හිටියත් ගමන් කරමින් හිටියත් ඇයිජමින් හිටියත් සතියෙන් හිටපන් ඔබ සතියෙන් අදිෂ්ඨාන කරන ඔබ ජීවිතේ බ්‍රහ්ම ජීවිතයක් ඔය කොච්චර සෙනග මැද හිටියත් තමන්ගේ ඉරියව්ව දන්නවනම් ඉතින් ඕක මේ අපිට උගන්න කමට අහන්නේකදී. මෙත්ත සුත්ත කියලා අපි ওই මෛත්‍රියක් කතා කරන්න ගියාට බුද්ධ විපස්සනාවක් කතා කරනවා. ඒ ස්වාමීන් කියනවා මෙන්න මේක කියනවා අහනවට වඩා කරන sorry තමා වෙන්නේ තමන් අහනවට වඩා තමන් කියනවට වඩා තමන් මේක දැනගෙන කරනවා නම් ඒක තමයි උපරිම පිළිත. උපරිම අරසාව. ඒක උඩ පිළිත අහගෙන ඉන්නකොට නිදාගන්න එකවත් ඒ නැත්නම් නිදාගෙන ඉන්න කටියට පිළිත් කියන එකවත් නෙමෙයි. අන්‍යෝගේ සජ්ජායනාවට ගියාට පස්සේ ඒ කිනාට හම්බෙන අතරමැද අවස්ථාවක් නැවත නැවත කියනකොට තියෙනවා මේ අපි දැන් ලොකු සංචාපවත් වෙච්ච වෙලාවේ අපි දිගටම මේ සතිපට්ඨාන කියව. ඉතින් ඒකෝට තමයි තේරෙන්නේ මේකේ පුංචි පුංචි කොටස් දීලා තියෙන උපදේශ කමටහන් සීමාවක් නැහැ. කියවන්න කියවන්න තේරෙනවා මේ භාවනාදී මතුවෙන හැම ප්‍රශ්නයකටම ප්‍රශ්නේ සාකච්ඡා කරලා තියෙනවා. මෙහෙම වෙනවා මෙන්න මෙහෙම කරන්නයි කියලා. ඒක සත්‍යයනා කරන්න කරන්න දැන් ලොකු සංසය අපත් උනාට ඉඳගෙන බණ කියනවා. සරුවච්චන්හන්සේ අවුරුදු 2500 අපත් උනාට ඒ කියන බණවල තියෙන මේ ප්‍රාණේ ඒකේ තියෙන මේ සජීවී ගතිය පිරිත් අහන්න අහන්න සිද්ධ වෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ පිරිත කියලා කියන්නේ එහෙනම් මේ සූත්‍ර සජ්ජහායනාව වුණත් අහන්න හොඳයි. කියන එක වඩා හොඳයි. කරනවා නම් හොඳයි කියන්නේ. ඊටත් වඩා හොඳයි. අපි කරන්න තියෙන කාට හරි කුඩියක් දීලා කියවලා පුදිය ගන්න. මන්ද රේඩියෝ එකේ පිරිත් දාලා අපි පුදිය ගන්නවා. නරක නෑ මයිකල් ජැක්සන් අහනට වැඩිය හොඳයි. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේක ඊට වැඩි යමක් තියෙනවා කියන්නේ මම මේ මේ බුදු සාරිපුත්‍ර සංස අපිට මතක් කරන්නේ Taman දන්න දේ වුණත් නැවත නැවත කියෝලා මේක මේ අහලා පැත්තකට දාන එක නෙවෙයි මේක කල යුත්තක් තියෙනවා. ඒ කල යුත්ත තේරෙන්නේ නෑ පළවෙනි සැරේ අහනකොට. ඒ කල යුත්ත තේරෙන්නේ නෑ පළවෙනි සැරේ කියනකොට. කීපතාවක් කියවන්න ඕනේ. ඒ නිසා මන්ත්‍රේ ජප වෙනවයි කියලා එකක් තියෙනවානේ. නැත්නම් මන්ත්‍රේ සිද්ධි වෙනවයි කියලා එකක් තියෙනවානේ. ඒක අපේ සාසනයේ තියෙන්නේ වශී වෙනවා. ප්‍රශ්නයක් එනකොටම ඒ සූත්‍ර කොටස එනවා. එතකොට ඒකේ තියෙන සම්පූර්ණ බෙහෙත් පන්තියම තියෙනවා. ඒක නිසා පිළිත් කියන්න ඕනේ, කටපාඩම් කරන්න ඕනේ. කරලා කලමයට අදාළ වෙලාවල් තියෙනවා. ප්‍රශ්න වලදී අදාළ වෙලාවක් තියෙනවා. මට මතකයි මට ගොඩාක්කල් <coughs> උදව් වුණා මේ නිදිමත එනකොට එහෙම නැත්නම් සමාධිය ලෙඩ වෙලා එතෙන් දවල් දාහනේ ගත්ත ගමන් භාවනා කරනකොට මේ හිත සීතල වෙන ගතිය මිදෙන ගතියට එනවා. එතකොට ඔය බොජ්ජංග සූත්‍රයේ බොජ්ජංග සූත්‍රයේ විරිය සබ්බොජ්ජංගං කෝ කස්සප මයා සම්ම දක්කාතෝ භාවිතෝ බහුලීගතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවද්දති කියලා මේක කියවනකොට දැන් මට නිින්ද එන බව දන්නවා. ඒසොට මේ විරිය සම්බොජ්ජංගේ පිටිබඳව කියන පාඨය කියවනකොට තේරෙන්න පටන් ගන්න මේ කාශ්‍යප මහරහතන් වහන්සේටත් මේ අඩුපාඩුව තිබිලා තියෙනවා බුදුහාමුදුරේ ඊළඟට මතක් කරලා දීලා තියෙනවා. උට මතකද කවදා හරි හොඳට වීරිය ඇති වෙච්ච වෙලාවක වීරිය නිවනට ගෙනියන බෝධිඅංගයක් වශයෙන් තීරිච්ච වෙලාව කොහොමද මේ වීරිය තේරුම් ගත්තේ කියලා බුදුහාමුදුරුවෝ තේරුම් ගත්ත වීරිය මහා කාශ්‍යප රහතන් මතක් කරන අඩු වෙච්ච වෙලාවට ඒ අඩු වෙච්ච වෙලාව අර වීරිය පිළිබඳ වචනේ තාකච්ඡා කරන්න කරන්න කරන්න අර තියෙන නිදිමත වෙනුවට තේරෙන්න පටන් ගන්නවා මේක ඇතුලේ ජවයක් තියෙනවා මේක ඇතුලේ විද්‍යුත් ශක්තියක් තියෙනවා කතා කරනකොට කතා කරනට එනවා. ඒක නිසා සරුවචනාංශයේ ඔය පචලයමාන සූත්‍රය සඳහන් කරලා තියෙනවා. ඒ නිින්දක් වැටෙනවා නම් හෝ හිත කුසීත වෙනවා නම් හෝ සීතල වෙනවා මිදෙන ගතියට යනවා නම් මේ සත්‍යයනා කරන්න කියලා. මේ සාමූහික භාවනා කරන අපිට කරන්න බෑ මොකද එක්කනේ සත්‍යයනා කරන්න ගත්තොත් රිට්‍රීට් ඕගනයිසර් කියාවේ ගෙදර යන්න කියලා. නමුත් සත්‍යයනා කිරීමෙන් රත් කරන්න පුළුවන්. මේ ඇඟ රත් කරලා ගන්න පුළුවන්. ඒක මන්ත්‍රයක් ජප කරනවා වගේ. නයාට මන්ත්‍රය කියනකොට ණය නැගිටලා එන්න වගේ. ඇතාට ඇත් භාෂාවෙන් කතා කරනකොට දන ගහනවා වගේ මේ පුදුම ශක්තියක් තියෙනවා. නමුත් මේ ශක්තිය එන්නේ පිරිත අහලා පුරුදු වෙන්න ඕනේ. පිරිත් කියලා පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ පිරිත් විසජ්ජායනා කළ පුරුදු වෙන්න ඕනේ. එතකොට හැම පිරිත් සූත්‍රයකම විශේෂයෙන්ම අපිට ඔය පරිත්‍ත සූත්‍ර කියලා පිරිවන පොත් වහන්ති කියලා දීලා තියෙන ටික බොහොම Java කපෝ සූත්‍ර වගේක් තියෙන එකේ. මන්ත්‍ර වගේ සූත්‍ර වගේක් තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ සූත්‍ර සජ්ජායනා කරනකොට ඒ සද්ද තරංග විග්‍රහ කරලා බැලුවොත් කවමදාකවත් කාමයේ අවසන් නැහැ කියලා තියෙනවා. දැන් මයිකල් ජැක්සන්ගේ සින්දුවක් දාලා සද්ද තරංග අරගෙන බැලුවොත් පිරිත් සජ්ජායනා කරනකොට තියෙන සද්ද තරංග ගැලුවොත් අර අර සද්ද තරංග රාග තාල අවසනවා. අපේ රාගේ කුපු කිචි කවනවා. මේ කද්දාකත් නැහැ කියනවනේ. පිරිත් කියන සූත්‍රයේ කවදාකත් කාටවත් රාගයක් අවසන් නැහැ, ද්වේෂයක් අවසන් නැහැ, නිදිමතක් ඇති කරන්න දෙන්නේ මේ ගතියක් තියෙනවා. ඒක පළවෙනි දවසට වෙන්නේ දෙකේදි වෙන්නෙත් නැහැ. දිගට දිගට දිගට කරගෙන යනකොට ආරස්සාවට ඒ විතරක් නෙවෙයි විමුක්තිය පිණිස මේ සත්‍යයනාව හේතු වෙනවා. හැබැයි මේ සත්‍යයනා කරනකොට Taman ළඟ යම් ප්‍රමාණකට වඩන ලද සද්ධා විරිය සති සමාධි ප්‍රඥා තියෙනවා. ඒකල දැනගන්නවා දැන් මේක අඩුයි දැන්. මට විරිය අඩුයි නිජමත ඇවිල්ලා. දැන් සතිය අඩුයි අනිත් ටික තියෙනවා. නැත්නම් සමාධිය අඩුයි. ආන්න ඒකට සම්බන්ධ පාඩයක් ප්‍රාසයක් සහිතව කියවනකොට ඊට තේරෙන පටන් ගන්නවා මේ ධර්ම උඩ පහළ යන ධර්ම අනිත්‍ය වෙන ධර්ම, ඇතුව නැතුව යන ධර්ම, ඒක පොඩ්ඩක් නම කියලා අඬ ගහන්න ඕනේ යාට. සත්‍යයනා කරන්න ඕනේ. ඒකට අදාළ පාඩයක් කරන්නම සත්‍යයනා කරනට අරයා හර නිදාගෙන හිටපු එකනම් සම වෙලා එන්න වගේ ඉන්ද්‍රිය සමතාවයකට ගන්න පුළුවන්. ඉතින් ඒක කමඨාන් සුද්ධ කරනකොට වෙන්නේ නැහැ. එහෙම නැත්නම් Taman මේකේ ගුණය දන්නේ නැත්නම් විශේෂයෙන්ම ඇත්තටම කියනවනම් දැන් අඩු වෙලා තියෙන අතවල් දෙය කියලා Taman දන්නේ නැත්නම් අපි ඕක කියනකොට කියන්නේත් වෙන මොකක් හරි එකක්. නමුත් tamamම මේ අඩු වෙලා තියෙන මගේ සද්ධාව සද්ධාව අඩු වෙනවා කියනකොට මේක අවුරක්වත් කැමති නැහැ. නමුත් සැකේ කියන්නේ සද්ධාවේ අනිත් පැත්ත. සාංශ මං ඉස්සරහට දයන්නේ පස්සට දයන්නේ මේක සමතේද මේක විපස්සනාවද කියලා අහන්නේ හැම වෙලාවෙම විචිකිච්ඡාවක් සැකයක්. ඒ කියන්නේ සද්ධාව නැහැ. සද්ධාව නැහැ කියලා කියන්නේ මේ බෞද්ධෙක් නොවෙනවා කියන එක නෙවෙයි. ඒ සද්ධාවේ ඕකප්පන මට්ටම නැහැ. එහෙම නැත්නම් අධිගම මට්ටම නැහැ. මේ සද්ධාවේ එnde ende ende ende බල කැවෙනවා. සුවිශේෂ සද්ධාාවක් වඩටපත් වෙනවා. කාය ජීවිත নিরপেক্ষ සද්ධාාවක් වඩටපත් වෙනවා. ඒ ඒ මට්ටමට ඕනෝනේ සද්ධාව නැත්නම් අනික ඔක්කොම ධර්මොන්ට එක සීමාකාරී සාධකයක් වඩටපත් වෙනවා. ඉන් එහාට යන්නේ නැහැ. ඉතින් යාම තේරුම් ගන්න ඕනේ මට දැන් ඇති වෙලා තියෙන සැකයක්. එහෙම නැත්නම් නිසක්ක භාවේ නැතිකම. මේකට සද්ධාව නැහැ. ඒ සද්ධාව ඇති කරන්න නම් ඊට අදාළ සූත්‍ර කොටසක් සරුවචනසිකේ පාසාදනීය සූත්‍රය වගේ සජ්ජායනා කරනකොට ඒ අර අඩුපාඩුව කලින් තිබිච්ච එකක් මේ වෙලාවේ හදාගන්න සද්ධාවක් නෙවෙයි අඩුපාඩුව ලිඳක වතුර උනනවා වගේ එන්න පටන් ගන්නවා ඒ නිසා ඒ සජ්ජායනා කිරීම සඳහා තෝරගන්න පාඩයට ඉස්සලා තමන්ම තමන්ගේ රෝග නිర్ణය කරලා තියෙනවා. මෙන්න මේක තමයි වෙන්න ඇත්තේ කියලා. ඒකත් එක සැරේම හරියන්නේ නැහැ. කීප වතාවක් කරනවා. හැබැයි අර පොඩි වාසියක් තියෙනවා සාමාන්‍ය යෝගාවචරයට බාධා කරන ධර්මය ආවේනික ලක්ෂණයක්. නින්ද වැටෙන එක නම් දිගටම නින්දට යනවා. ඇවිස්සෙන එක නම් නිකටම ඇවිස්සෙනවා. හිතවිලි බහුල එක නම් හිතවිලි බහුල භාවයට යනවා. ශබ්ද වලට කරදර වෙන එක නම් ශබ්ද වලට කරදර වෙනවා. කේන්ද්‍රක වේදනාව වලට කරදර වෙන එක නම් වේදනාව වලට කරදර වෙනවා. දැනගන්න ඕනේ මේක විශාල මගේ චරිතය අවබෝධ කිරීමක්. මේ වේදනාව නැති කරන්න යන්න එපා. මේ ශබ්ද තිබුණාට මට කරදර වෙන්නේ නැහැ. හිතවිලියට මම කරදර වෙන්නේ නැහැ. මම මේ වේදනාවටම කරදර වෙන කෙනෙක්. බොහොම ද්වේෂ චරිතයක්. වේදනාව නැති කරලා හරියන්නේ නැහැ. මේ ද්වේෂ චරිතයට බාම් ගන්න ඕන. මෛත්‍රී දෙන්න ඕන. එහෙනම් සිනේහනේ කරන්න ඕන. කියලා මේ වේදනාව තියෙද්දිම මූල කර්මස්ථානේ බලනවා. එහෙම නැත්නම් මෛත්‍රීට දාල කොටසක් සජ්ජායනා කරලා මේ දුක් වේදනාව පටන් ගන්නකොට නම් දුක තමයි. ඒක ඉවර වෙනකම් බැලුවොත් ඕක සැපයි. ඒකට මේක දිහා වේදනාව නැති කරන්න හදන්න එපා විනාශ කරන්න එපා මේක දිහා මෛත්‍රියෙන් බලන්න කියනවා. ඔය අදාළ නැති වෙන්න පුළුවන් මම මේ කියන කාරණාව අපි වෛද්‍ය විද්‍යාවේදී විෂ බීජ නාශනය සඳහා ප්‍රතිවිෂය යොදනවා ඒ අදාළ විෂ බීජ නැති කරන්නේ නමුත් ඒකත් ප්‍රාණියෙක් මාත් ප්‍රාණියෙක් ඒ යොදන හැම ප්‍රතිවිශකින්ම මාගෙත් කොටසක් නැහිනවා. අපිට කවදාකවත් ජීවත් වෙන්න බෑ තව කෙනෙක් නැසලා. ඒ නිසා මේ විස බීජ නාශනය හරහා අද ඇති වෙලා තියෙන රෝග කන්දරාවට වග කියන්න ඕන වෛද්‍ය ශාස්ත්‍රයේ. මේ සිංහල වෙදකමේදී මේ භාවනාවේදී නෑ මේ රෝගය ද්වේෂයෙන් බලන්නේ වේදනාදිය නැතිකරන්න කපඤ්ඤා කොටඤ්ඤා බලන්නේ ඇයි මේ වේදනාව ඇවිල්ලා තියෙන්නේ වේදනාව එනකොට දුකයි යනකොට සැපයි. ඔබට මේක ඉවර වෙනකම් බලන්න පුළුවන් සැප ගන්න පුළුවන්. ওই සැප වේදනාව ඉවරනකම් බැලුවොත් දුකයි. ඕක පිටිපස්සේ ගිය මිනිහා අන්තිමට වනස් තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා මේ නාශන කතාවක් මේක නෑ. මේකේ තියෙන්නේ අවශ්‍ය වෙලාවට පුළුවන් වෙලාවට ඒක දිහා හොඳට බලහන් ඉන්නකොට ඒ වේදනාව කියන රෝගයට අදාළ පාඨය අදාළ සත්‍යයනා කළ යුතු පාඨය Taman තෝරගන්න ඉස්සලා මේ ලෙඩේ මොකද්ද කියලා අඳුන ගැනීමේ වගකීම යෝගාවචර අතට බිනවා. ආවට පස්සේ වේදනාව තියේදී හිතවිලි බහුලකමට අදාළ සූත්‍රය සජ්ජහාන කරට හරියන්නේ නැහැ. වේදනාවට අදාළ එකටම දැනගන්න ඕනේ. ඒව වෙලට සාකච්ඡා කරන්න පුළුවන්. සාකච්ඡා කළේදී මේ වගේ දෙයක් ආවොත් මෙන්න මේ මන්ත්‍ර ජප කරා. වේදනාවක් ආවත් මේ මන්ත්‍ර ජප කරා. කියලා Taman ළඟ තියෙන ධර්ම මල්ලක් කොයි උපකරණද කොයි යන්නේ ආයුධයද ගන්නෙ ඒක දාලා බලනකොට පේනවා හරියට රෝග ලක්ෂණේ වුණා නම් ඇත්තම රෝග ලක්ෂණේ නිర్ణය කිරීමම රෝගේ නිමාව ඊට පස්සේ ආයෙ බෙහෙත් නොදුන්නත් මේක ඇතුලේ හැදිලා එනවා එතකොට ලෙඩක් තමන් බෙදක් තමන් බේතක් තමන් එතකොට සත්‍යයනාවේ ගුණයක් තියෙනවා එතකොට මේ අදාළ භාවය නිසා පේනවා මේ ධර්මයේ කියන එක මරන්න පුළුවන් දෙයක් නෙවෙයි අපි හිතුවට මේ අවුරුදු 2600ක් ගිහිල්ලා අපි මෛත්‍රී බුදුහාමර එනකන් ඉන්න ඕන කියනකොට සාප වෙනවා. ඇයි මෙච්චර මේ බණ තියෙන ධර්මයක් නෙමේ නෑ කියලා කියන්නේ? දැන් නම් ටිකක් මිනිස්සු බයයි ඒකට කතා කරන්න. මම පටන් ගත්තේ 77 78 කිසිම කෙනෙක් මොනම විදියකින්වත් කියන්නේ නැහැ පූර්ණ කාලිනව කාලේ දාලා භාවනා කරන්න කියලා. මොකද අපරාධේ කාලේ නාස්ති වීමක් වටිනා තරුණ ජීවිතයක් ඇයි මෙහෙම කරන්නේ? දැන්ටත් එහෙම නොකිය නැත්තේ නෑ ඕනම මෙතන තට්ටේ බහලා ඉන්න කෙනකින් අහලා බලන්න මෙතෙන් යනකොට කී දෙනෙක් පොළු දාලා තියනවද කියලා. කවුද පොළු දාන්නේ? අම්මයි අප්පච්චි. ওই කිට්ටුවන්ටම ඉන්න කට්ටිය තමයි ඒගොල්ලෝ කියනවා මේ කාලේ භාවනා කරලා වැඩක් නෑ. ධර්මයේ මේ පුස්කාලා පිලුණු වෙලා නමුත් ධර්මයේ සත්‍යයනා කරන මට්ටමේ මෙච්චර තියෙන්නේ තමන් භාවනා කරපු නිසා. තමන් භාවනා කරලා තමන්ට එන රෝග ලක්ෂණ යනුව තමන්ගේ පෞරුෂත්වයේ දැනගැනීමේ උත්තරීතර කෘත්‍ය තමන් බාරගත් එක්කනට ඒ අදාළ පාඩේ කියවනකොටම නම කියලා අඬ ගන්නකොටම රෝගේ දුර වෙලා යනවා. ඒ නිසා අපි පිළිත් අහනකොට අපි දැනගන්න පාඩම් පන්ති මුල ඉන්නේ. ඒක පිළිත් කියන්න ඉගෙන ගන්න ඕනේ. පිරිත් කියනකොට මේ හැම පාඩේකම කමටහනක් තියෙනවා. හැම පිරිත් පාඩේකම කමටහනක් තියෙනවා. ඊට පස්සේ භාවනා කරනකොට ප්‍රශ්නයක් එනකොට අරක කොට දාලා බලන්න. නැත්නම් මේක දාලා බලන්න. දානකොට Tamanටම තේනවා මේකට මේක හරියනවා මේකට මේක හරියනවා කියලා. ඒ Tamanට අර ප්‍රේලිකාවක් විසඳන වෙලාව වගේ සත්‍යයනා කරනකොටම ඒකේ නාට තේරෙන පටන් ගන්නවා මේ අපි කියන්නේ මේ ස්වභාවික වර්ණය කියලා. මේ වෙලාවට කොයි පාටේද සජ්ජහායනා කරන්න ඕන කියන එක ස්වභාවික වර්ණේ තියෙන්නේ කුශාග්‍ර බුද්ධිමතාට විතරයි. අනික් මිනිසයා හොද්දට ලුණු බදින උන්ට කහ දානවා. එහෙම නැත්නම් ගොරක දානවා. ආයෙත් ලුණු බන්නා හරියන්නේ ආයෙ කහ ටිකක් දාන්න. එනිසා මේ කහ ගොර කඳුරන්නේත් නැහැ. හොද්දේ පදම දන්නේත් නැහැ. ඒ වගේ මේ වටේ තියෙන කහකොරකොල දෝෂයක් නැහැ. ගොරකේ වැඩ කරන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මේ සද්ධර්මය කියලා කියන්නේ හැම දෙයකටම බෙහෙත් තියෙන නැත්නම් ලොකු මේ තෝරන්න ඉවර කරන්න බැරි තරම් දෙයක්. ඒ අදාළ දේ තෝරගන්න සර්වචනසේ ඇත්තට ලෝකේ ඔක්කොම අපිට ලං කරලත් නැහැ. උන්වහන්සේ අපිට ලං කරලා දීලා තියෙන්නේ මේ රෝගේ නැති කිරීමට අදාළ කරන ටික තමයි. ඒකයි සාරිපුත්‍ර සංඝසේ තවත් එක පෙරලා ලං කරලා දෙනවා. මේ සජ්ජායනාවත් පුරුදු කරගන්න. මේ සජ්ජායනා කරනකොට තමන්ට විශාල වශයෙන්ම කෙලෙස් නූපදනා චිත්ත වීදි පහළ වෙන්න පටන් ගන්නවා. හරියටම තියෙන රෝග ලක්ෂණයට හරියට තමයි ශරීරයේ මේ පෞරුෂත්ව දුර්ලකම දැකලා හරියට අදාළ පාඩේ සම්බන්ධ වෙන එක කුසලයක් බාටපත් වෙනවා. නූපන්න කුසල් නොයිපදවීම හෝ උපන්න කුසල් දුරු කිරීම නෙවෙයි. නූපන් කුසල් ඉපදවීමක් වෙනවා. අපි මෙතෙක් කල් දැකපු නැති ගුණයක් ධර්මයේ තියෙනවා සජීවී ගතියක්. අන්නේ සජීවී ගතියට අපි හරියට මේ ප්ලග් එකට ගැහුවා වගේ උපකරණයක් ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ කෙනා කියන දේ අනිත් එක නටල්ලන්නේ මොකද මෙයාගේ චරිත ලක්ෂණ වෙනස්. මෙයා කියවන වෙන පාටයක්. නම් මේක පොදුවේ කියදාගේ ධර්ම සත්‍යයනා කරනකොටත් ප්‍රශ්න විසඳන වෙලාවක් එනවා. ඒ නිසා සජ්ජහායනා කරත හැකි. ඊ ගාවට සඳහන් කරන සාරිපුත්‍ර ස්වාමීන් මේක තුන්වෙනි කාරණාව. ඒ යාට මේ ඒ විදිහට සජ්ජහායනා කරනකොට අත්තපටි සංවේදී හෝති ධම්මපටි සංවේදී හෝය. අර තේරෙන පටන් ගන්නවා මම මේක කල මේ උපකරණේ පාවිච්චි කළා නෑ. ඒක මෙතන දැම්මම ඉවරයි වැඩේ. ඒකෙන් ධර්මයක් තේරෙනවා. මේ අතර හේතුඵල සම්බන්ධයක් තියෙනවා. මං කොච්චර තටමවත් මගේ කර්ම ගෙවෙනකන් මට අරක පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ. ඒ ධර්මතා යෙදෙන්න ඕනේ. ඒක නිසා ඒ කර්මයට බාර දීලා පැත්තකට වෙන්න එපා. අපි නිතර මේකට තල්ලුවක් දීගෙන ඉන්න ඕනේ. එතකොට අර කර්ම ගෙවෙන වෙලාව වෙනකොටම මේ ගැම්ම එන්න පටන් ගන්නකොට තේනවා මේවා අපි තටමැව්වට ම හරියන්නේ ඒ යෝගේ යෙදෙන්න ඕනේ. කාරණා කර්ම යෙදෙන්න ඕනේ. එතකන් ඉවසලා කරන්න. කර කරගෙන කියලා හරියටම යතුරු කැරල්ලකින් අදාළ යතුරු දැම්මට පස්සේ දොර ඇරෙනවා වගේ. අපි එතකන් ඔබ ඔබ බල බල ඉන්න සමහරට අදාළ යතුරු දාලත් වැරදි විදිහට ඇල්ලුවොත් යතුරු වැටෙනවා. ඒකත් දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ දානකොට හරියනවා වගේ මේ කටයුත්ත කරන නිසා සත්‍යයනා කිරීම එදා ඉඳලා අද දක්වාම දැන් අපි සත්‍යයන කරන්නේ පාලිද සිංහලද සංස්කෘත ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒ අදාළ පාඩේ මේ කියනකොට තමයි වැටහීම එනවද කියලා. ඒ මුගක් වෙලාට ওই ලංකාවේ විතරයි අදාළ අපි කියන ජාත්‍යන්තර පාලිය භාෂා භාවිතා වෙන්නේ බුරුම් භාෂාවේ සම්පූර්ණම පාලි විකෘත කරලා සෞජාන මේ සත්‍යයනා කරන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට බුද්ධං තිරණං ගිසාමි ධම්මං තිරණං ගිසාමි සංඝං තිරණං ගිසාමි එහෙම තමයි උච්චාරණය කරන්නේ. ඉතින් බුරුම ස්වාමීන් කියනවා සාමි මේ රාමයි කියලා දෙන්නෙක් ගියාලු දෙමළ දෙන්නේ පන්තලට. කියලා ඒ ආම්දුරන් කියලා අපි නම් ස්වාමීනාත Hindu ආගමනට වන්තේ අපිට ආශිර්වාද කරන්න කියලා. ඉතින් යා කියවලු බුද්ධාන්තරණං ගිස්සා. මෙතමාන් සරණං ගිස්සා. තංගාන්තරණං ගිස්සා. මේකට ස්වාමී හිතුවලු මට දැන් ආශිර්වාදේ වුණා. රාම කිව්වලු ස්වාමීනාත මට ආශිර්වාද කරේ නැහැ කියලා. අපි නම් ගච්ඡාමි කියලා නෙකේ ගිස්සාමි කියලා කියන්නේ. ඊට පස්සේ හාමුදුරුවෝ ගිස් රාමා දිස් රාමා කියලා තුන්තරයක් කිව්වට පස්සේ අරුත් පින් පෙට්ටියට ගානක් ගාලා ගියාලුයන්. හරි පුදුම හිතනවා කර්ම වාක්‍යයක් කියනකොට බුරුම් භාෂාවෙන්. හරි පුදුම හිතනවා සිල් සමාදන් කරන බුරුම් භාෂාවෙන්. ඒ නිසා ඒ බුරුම ස්වාමීන් වහන්සේ අපේ පඬිස්සංශෙම කියනවා නියම pāli උච්චාරණය යනකොට බුදුහාමුදුරු ළඟ ඉන්න වගේ සිවුරේ සුවඳ එන්න පටන් ගන්නවා කියලා. රාහුල කුමාර කියලා අතින් ඇල්ලුවේ මහාන උඹේ හෙවණෙල්ලත් පඬ සැපයි කියලා. ඒ හරියට පාලි උච්චාරණයක් යනකොට ඒකට අපේ හිත ඇදිලා යන හැටි නිසා අපේ අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කළා තියෙනවා මේ පාලි භාෂාව තමයි දේව භාෂාව මූල භාෂාව කියලා. දෙවිවරු කතා කරන්නේ මේ භාෂාවෙන් මේක තමයි සියලු භාෂාවේ මූල කියලා අපි සමහරට ඒක හාස්‍යයට ලක් කරනවා මේ අපි ඒක ලොක් කරගන්න හදනවයි කියලා. නමුත් උච්චාරණේ පාලිය මහල් අල්ප ප්‍රාණ මහ ප්‍රාණ තියලා ඒ නතර කරන්න ඕන තැන නතර කළා කියනකොට ඒ පුදුමාකාර කම්පන වේගයක් තියෙනවා. ඒක ඔය මේ කොහෙද ජපානයේ ඒගොල්ලෝ වතුරට පිරිත් කරලා වතුර ස්පටිකීකරණය කරලා ඒ පිරිතේ ස්පටිකේ තියෙන සමතුලිතභාවයයි එහෙම නැත්නම් මොන හරි නරක වචනයක් කියලා ලක්ෂ වාරයක් කියලා ඒ වතුර ස්පටිකීකරණය වුණාට පස්සේ ඒකයි එයාපෝට් වල ගහලා තියෙනවා ඒ තරම් තමන් කරන උජ්ජා සජ්ජහන කරන හැම වචනයකින්ම තමන්ගේ හිත එක්ක පිරිසුදු වෙනවා නැත්නම් අපිරිසුදු වෙනවා. එච්ච අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් නරක වචන පාවිච්චි කරනවා නම් කාට හරි හිත හිතා ඉන්නවා නරක දෙයක්. ඉතින් ඒ තරමටම තමන් තමන්ගේ ලේ නරක වෙනවා. ලොකු සංහසේ ඉන්න කාලේ ඔය 88 විතර ඇති. එතකොට ඔය තිබුණා මේ JVP කලබල වගේ අද්ද කොයිද? ඉතින් ලොකු සංසේ පත්තර බලන්නේ. ඊට පස්සේ මම හරි කවුරු හරි ඉතින් අපිත් ඔයනේ කියනවා. ඊට පස්සේ මං මේ මිනිස්සු පෙළපාලි යනවා. මේ මිනිහා භංග වේවා, මේ මිනිහා භංග වේවා, මේ මිනිහා භංග වේවා. ඉතින් ලොකු සංසේ කියනවා. ඒ මනුස්සයා භංග වෙන්නේ ඉස්සලා මේ කියන මිනිහා භංග වෙනවා. ඒ සද්දේ Tamanට වදිනවනේ. අපි කාට හරි බනිනොයි කියන්නේ. ඒ බණින වචනේ අරමනෝසයට යන්නේ ඉස්ලාම විතක්ක විපහරේ මෙතනනේ සිද්ධ වෙන්නේ. ඊටසේ තමන්ගේ හෘදේ වස්තුවනේ නරක් වෙන්නේ. ඒ නිසා ඒ විදියට බණින වචන සජ්ජහාන කරන හොඳ වචන කියන වගේම කියනවා නරක වචන කියන මිනිස්සයා කාටරි ගහන්න අසුචි ටිකක් අතර ගත්තා වගේ කියලා කියනවා. අසුචි කරන දෙන්න යන්නේ මූණකට රිවට් වෙනම ඉස්සලාම තමන්ගේ අතන කෙලෙසෙන්නේ. එහෙනම් කාට හරි ගහන්න කියලා ගිනිගත් යකඩ බෝලයක් අතර ගන්න තෝ මැරෙන්න ගහනවා කියලා ගහනකොට ඉස්සල්ලාම Tamange අද තමයි පිච්චෙන්නේ. ඒ නිසා සජ්ජහායනා කරනකොට අපි ගන්නෙ නරක වචන නෙවෙයිනේ. එහෙම නැත්තම් අපි එදිනදා ජීවිතේ පාවිච්චි කරන වචන ගත්තාම අපේ බ්ලඩ් ප්‍රෙෂර් එක නගින්න නැත්තම් ලේ නරක් වෙන්න වෙන මොකක්වත් ඕනේ නැහැ. ඒ Taman එදිනදා පාවිච්චි කරන වචන ටිකම ඇති. ඒටි අපි බજાર එකේ භාෂාව නියන්නේ. බજાર එකත් එක්ක තමයි යන්නේ. ඒ නිසා කතා නොකර ඉන්නවනම් බලන්න කොච්චර සුද්ධ ලාභෙද කියලා. විශේෂයෙන්ම හිස්සචන පරිසවචන සම්බප්පලාභ කේලම් නොකිය ඉන්නවනම් ඒ චිත්ත පිරිසිදු චිත්ත වීතිය කොච්චර පිරිසිදු වෙනවද කියලා අපිට බලන්න පුළුවන්ද කියලා ගෙදර කෙනෙකුට කතා නොකර ඉන්න ගහනවා. කැමති නැහැ ඒගොල්ලන් දෙන්නේ ඒක ඒගොල්ලන් කරන විරුද්ධත්වයක් විදියට වගේ. කතා නොකර හිටියොත් හිතෙන්නේ ඒ තරහ වෙලා ඒ නිසා අපි නිකන් ඉන්නකොට ආ හොඳයි නානවද? හා කඩේ යනවද? හ්ම්. මේ නාන මිනිහා දැකලත් අහනව නානවද කියලා. මොකද ඇහුවේ නැත්නම් ඒ මල්ත හිතනවා මේ සත්‍යයනාව හරි නැහැ. ඒක නිසා මේ කැලේකට ඉඳලා මීයෝ කෑ ගහන සද්ද හරි කවන්න අහන්නේ නේ හරිසෝ. උණ්ඩ බනින්න යන්න එපා. බයිනකොට Tamande හිත නරක වෙනවා. ඊගාවට සඳහන් කළ තියෙනවා මේ සත්‍යහනා කෙරුවට පස්සේ තුන්වෙනි කාරණා දෙනවා සාස්ෘණංශේ ධර්ම දේශනා කරන්නේ. ඒ වගේම උගත් සත්‍බ්‍රහ්මචාරින් වහන්සේ නමක් නැත්නම් තාක්‍ය පුත්‍රේ බුදු පුතෙක් බණ කියනවත් නෙවෙයි. නමුත් යථාසුතං යථාපරියත්තං තමන් ආහබු හිතේ දරාගත් ධර්මයක් අනුවිතක්කේති අනුවිචාරේති ඒ වගේම කියනවා මනසානුපෙක්ඛති කියලා. ඒකට අනුව විතක්කේ පවත්නවා. කවදා හෝ මට භාවනා කරගෙන යනකොට සතිය පිහිටව බව මට හිතුණා. නැත්නම් මට තේරුණා. ඒතර කල්පනා කරන මම ඒකට පටන් ගත්තේ කොහොමද? වෙනද මට මේක හරියන්නේ ද හරි ගියා. ඒකටම නැවත නැවත විතක්කේ යොදන්න පුළුවන් නම් දැන් භාවනා කරන වෙලාවක් නෙවෙයි. දැන් ඉඳගෙනත් නෙවෙයි ආනාපානෙත් නෙවෙයි. හරි ගිය වෙලාවක සිද්ධ වෙච්ච එක විතක්‍ර විතර්කණය කරනවා නම් හිතින් බලනවා නම් ਵਿਚාරේදී ඊට කලින් මොකද උනේ? ඊට පස්සේ හරි ගියාට පස්සේ මම කොහොමද ඒක ප්‍රත්‍යක්ෂණය කළේ? ආදි වශයෙන් විමසා බලන ගතියත් මනසානුපෙක්ඛති අනුපෙක්ඛනාවක් කරනවා. ඒ කියන්නේ අනුපස්සනාවක් කරනවා. ආයෙනම් මං අනිත් දවසෙත් ඒ පැත්තටම හැරිලා වාඩි වෙන්න ඕනේ. ඒ විදිහටම සක්මන් කරලා එන්න ඕනේ. ඒ විදිහට මෙනෙහි කරන්න ඕනේ. එතකොට මට සමාහටක හරියන්න පුළුවන් කියලා අර හරි ගිය කොටසක්. Tamanට කවදා හෝ යාන්තමට ලාවට හරි ගිය කොටසක් නැවත නැවත අනුවිතක්කේති අනුවිචාරේති අමනසානුපෙක්ඛති කියලා යනවනම් දැන් බුදුහාමුදුරෝ ඕනේ නැහැ. බණ කියන කවුරුත් ඕනෙත් නැහැ. Taman දන්නවා අර වෙලාවේ මට සක්මන හරි ගියා මට සතිය හරි ගියා පරියන්කේදී ඒකම නැවත නැවත අනුවිතර්කණය කිරීම ඒකම අනු ਵਿਚාරය කිරීම ਵਿਚාර කියන්නේ ඉස්සර පස්සට සලකා බලනවා. ඒකට හරියන්නේ ඉස්සෙල්ලා මොනවද මට හරි ගියේ. හරි ගියට පස්සේ චිත්ත විදිය කොහොමද හිටියේ? මං කොහොමද දැනගත්තේ හරි ගියයි කියලා. ඊට පස්සේ මනසානුපෙක්කද කියනවා ඒකම නැවත නැවත කරලා බලනකොට මේ බුදුහාමුදුරන්ගේ අර්ථයක් නෙවෙයි දැන් සලකා බලන්නේ Tamanටම හරි ගිය වෙලා. ඒකට කියනවා සමාධිස්සච නිමිත්තක් ගහයි හොති කියලා සමාධිය හරිය වෙලාවක සතිය හරිය වෙලාවේ යම් පරිසරයක නම් තමන් භාවනාව කිව්වේ පරිසර කරුණු නැවත සලකා බලන්න කියනවා. නැවත උපෙලා දෙන්නේ කියලා. නැවත සපෙලා දෙන්නේ කියලා කියනවා. කරන්න කරන්න කරන්න තමන්ට කිතකේ ඉදා මම රවට්ටගෙන දෙතියෙන්නේ. නැත්තම් ඇත්තටම සතිය එලඹිලාද තිබුණේ. එලඹිලා නම් දෙවෙනි සැරේ අනුවිතර්කණය අනුවිචාරය අනුපනසනුපෙක්කණය කරනකොට අරක යෝජනා ස්ථිර වෙනවා. එදා වෙලා තියෙන බොරුවක් නම් දෙවෙනි සැරේ කරනකොට පේනවා නෑ එදා මම අර්ථකථන දීලා තියෙන වැරදි ඒක හරියන්නේ නෑ ඒ නිසා මේ අනවිතක්ක අනවිචාර මනසානුපෙක්ඛනා කියන එක මේ විදර්ශනා උපක්ලේශ දැන ගැනීමට තියෙන එකම ක්‍රමය එනත්තම් තමන්ගේ හිතේ තියෙන ෂටගති හිතේ තියෙන මායාවී ගති හිතේ තියෙන වංචනික ගති දැන ගැනීමට තියෙන එකම ක්‍රමේ ඒකෙම යොද යොදා බලන්න කියන එදා වෙච්ච එක හරි කවුරුත් ප්‍රශ්න කරන්න එන්න එපා මම අස්පනා අපිට දකෝ එකක් කියලා ඒකට මේ gediy පිටින් බාරගන්නේ ඒක නැවත සලකා බලන එකට කටුකුරුදේ සෝංශ කියනවා Taman දැකපු දේ පිළිබඳවම තම විවේචනාත්මකව බලන ඉඳා වරදින්න ඇති හරිනම් අදත් එන්න ඕන කියලා තමන්ම තමන් අභියෝග කරනවා. එහෙම කරන්න පුළුවන් එකක් ධර්මය කියන්නේ. ඒක ධර්මනික නිග්‍රහයක් නෙවෙයි. හරිනම් ගල හොඳ නම් ඇඹරු කහමක් වේද කියලා ආයෙ යොදව දබන. ඉතින් බයයි එහෙම කරන්න බයයි මේ බොරුවක් ඇත්තයි කියලා හිතාගෙන ඉන්න එකනහට. එයා හිතන්නේ නැහැ මං එදා දැක්කේ මේ භාවනා කරනකොට අම්මා දැක්කා. ඉතින් එයා හිතන මේ අම්මා ඇවිල්ලා තියෙන බණිඩියක් කියන්න වෙන්නේ නැති. ඉතින් ගිහලා අහනවා පේන කාර්යයේ අනිව මහත්යෝ මේ භාවනා කරනකොට අම්මා දැක්කා. ඉතින් ඒ වරණ චක්‍රියත් ආයෙත් සරයක් බලන්න ආයෙත් දැක්කොත් එන්න කියලා අනේ. කියලා අර මිනිහට බැලලා ගෙදරට. භාවනා කමඩන් සුද්ධ කරන ගියොත් ආයෙත් අම්මා આવොත් කියන්න. නැත්තම් ගණන් ගන්න දෙයක් නෑ. ඉතින් ඒකට කැමති නෑ. අන විතක්කරණ කැමති නෑ. අන ਵਿਚාරයට කැමති නෑ. මනසාන උපේක්ෂණාට කැමතිත් නෑ. නමුත් මේ භාවනා නම් වැදගත් ඔය පේච්ච අම්මා නෙවෙයි. අත්තම්මත් නෙවෙයි. එන්න නැවත නැවත යොදලා බලන්න. මේකේ තියෙන මේ මේක ඇතුලේ තියෙන මේ දර්ශනය, මේක ඇතුලේ තියෙන මේ තාක්ෂණය යෝගාවචරයට තේරෙන්නේ නෑ. මේක හිතනවා මං හිතනවා අපේ තේරවාදී අනිකු සියලුම කල්පනා ක්‍රම අධ්‍යාපන ක්‍රම සහ දැනුමට වැඩිය වැඩි වෙන දේ තමයි අනුවිතාරේ ਵਿਚාරය විතක්කේ අනුවිචාරේ මනසානුපෙක්කනා Tamanට වෙච්ච දේ Tamanම අව탁සිරු කරනවා. ඒකට මාන්නෙට එන්න ඉඩක් නැහැ. ඒක නැවත නැවත කරනකොට හරියනවනම් ආයි කායින් අසහක්‍ය වෙන්න ඕනෙත් නැහැ, සැක කරන්න දෙයක්වත් නැහැ. ඒකම නැවත නැවත කිරීමෙන් තමයි කරන්නේ. ඒ වගේම එක සැරයක් වෙච්ච පමණින් කෑකොස්සන් ගන්න යන්නෙත් නෑ යා. යා දන්නවා කෑකොස්සන් ගැහුවොත් වරදින්න ඉඩ තියෙනවා. හොඳම දේ අනවිතක්කේති අනවිචාරේති මනසානුපෙක්කති කියන එක තමයි සයන්ස් වල කියනවා. විද්‍යාව කියනවා යමක් නැවත නැවත කරලා ඕන කෙනෙක් කිරුවොත් එකම උත්තරේ හම්බෙනවා ඒක විද්‍යානුකූලයි කියලා කියනවා. අතන කරපු දේ මෙතන කරත් ඒ උත්තරෙම එන්න ඕනේ. මිගෙල් කරපු එක ඩැනියෙල් කරනකොටත් එක උත්තරෙම එන්න ඕන. එහෙනම් විද්‍යානුකූලයි. මේක තමයි බුදුරජාණන්සේගේ විද්‍යාව. අනු විතක්කේදී අනු ਵਿਚාරේදී මනසානුපෙක්කදී ඒ වරක් කරලා හරි ගිය එක නැවත කරලා බලන්න. වැරදුන එකත් කරලා බලන්න. ප්‍රශ්නයක් නැහැ. කොයි වෙලාවක හරි අධික රාගයක් ආපු සිද්ධියක් ඇති උනායි කියලා හිතන්න. ඒ වෙලාවේ අපිට මගේ தත්තෙට ගැලපෙන්නේ නැති විදිහට මහා හීනමානකට වැටෙනවා කියලා. උදේට භාවනා කරනවාදී ඒකම ආයතරයක් කරලා බලන්න. ওই විදිහටම රාගය එනවද කියලා? රාගය කියන යථාර්ථයක් නම් එන්න ඕනේ. නෑ, මනස හයි වෙච්ච වෙලාවේ රාග අරමුණක් දාලා බලන්න එන්නේ නෑ. මනස දුර්වල වෙච්ච වෙලාවේ පොඩි දෙයකට වැටෙනවා. ඒ නිසා අනුවිතක්කනේ අනුවිචාරය සහ මනසහනුපෙක්ඛනාව කියලා කියන එක තීරණ පරිඥාව කියලා වතුකාලින ආචාර්යවරු පෙන්නලා තියෙනවා. Taman තීරණයක් කරනවා. පොට්ටේට හරි ගියා. අහම්බේට හරි ගියා. ඒක උපමාවට දෙන්නේ එල්ලෙට වෙඩි තියන්න හදන දුනු වායක දුනු වාය අතවැතියෙක්. දැන් කියන විදිහට ටාගට් ෂූටින් කියලා එල්ලෙට වෙඩි තියන. ඉතින් කාට ඔක්කත් ඔක්කො ගත්ත ගමන් තුවක්කෝ බැලන්ස් කරන කොකා ගසන්නවත් බෑ. මොකද ඒ තරම් ඒක ගත්තේ එල්ලේ කැඩලා යනවා. ගසනකොට කැමරාව කරන හරියට ફોකස් කළා ක්ලික් කරන්න බෑ. ක්ලික් කරන්න හදනකොට කැමරාව හෙල්ලිලා ඉවරයි. ට්‍රයිපෝඩ් එකක් උඩ තියලා කරනවා නම් පුළුවන්. තුවක්කුවත් ඒ වගේ ට්‍රයිපෝඩ් එකක් උඩ තියලා මවුන්ට් කරලා නමුත් ඒක අපේ ශිල්පේ නෙවෙයිනේ. එහෙම නෙවෙයි පයින් පිම්මට වෙඩි තියන්න නම් තුවක්කුව හසුරව ගන්න එපා. ඉතින් හසුරවගෙන වෙඩි තියලා තියලා තියලා තියලා කොයි වෙලාවේද හරියටම ලෑල්ලට වදින්නේ? අන්නේ වැදිච්ච එක ඊට ඉස්සලා මෙච්චර බුලට් නාස්ති වුණා. ඒ කතා හරියන්නේ නැහැ. මේකට එක ක්‍රමයයි තියෙන්නේ. කරලා වරද්ද වරද්ද කරන එක. ආන්නේම කරනකොට හරි ගිය එක අල්ලගෙන බලන්න ඕනේ මට කොහොමද මේක එල්ල වුනේ. කරනකොට කරනකොට එල්ලෙට වෙඩි තියන්න පුළුවන්. ඒත් පොට්ටේ ඊගාවේ හරියන්නේ නැහැ. අන්න ඒක දැනගන්න තියෙනවා මට එල්ලෙට වෙඩි තියන්න පුළුවන් කුසලතාවයේ මයි ළඟ තියෙනවා පරිචය නැහැ. කලපුරුද්ද නැහැ. ඒ නිසා මේ පරිචය නැගිටින්න නම් ඒක මට වාසියට ඉන්න මේක නැවත නැවත කර බලනවා. කර බලනකොට ඊගාවෙක හරියන්න ඕනේ කියලා අපි පැතුවොත් වැරදි. ඊගාවෙක වරදින්න ඉඩ තියෙනවා. නමුත් අපි කරගෙන කරගෙන යනකොට ඉස්සලා 100ක් වැඩි දිනකට එකක් වැඩි හරි ගියා නම් දැන් 70ක් කරනකොට දෙවෙනි එක හරියන්න ඉඩ තියෙනවා. ඒ තියෙන ධෛර්ය ලකේ ඊගතරේ 60ක් තියෙනකොට යන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි භාවනා හරියන වෙලාවේ ආනපාන හරියන වෙලාව කියමු. එතෙන් එන්න පළවෙනි පරියන්කේදී යෝගාවචර උඩට 45ක් විතර යනවා. මේ වේදනාව සංසිඳවගෙන ඉන්නේ ඉරියව සංසිඳවගෙන ආනාපානේ අල්ලාගෙන මූණට මූණ දාලා තියාගෙන ලං කරලා බලන්න. දැන් යෝගාචරිතනවා ලොකු පිම්මක් පැන්නේ. පැය ඇතුළත කොහොම හරි ආනාපාන දෙකට සතුටුයි. දැන් මේ යෝගාචර මේක හරි මේක හිතත් හරි ගියත් නැති උනත් මං අනිත් දවසෙත් මේක කරන්න ඕනේ කියලා මේ විතර්කනේ ਵਿਚාරේ සහ මනසාන පෙක්කනාව කරලා දෙවන දවසේ හරි එනකොට 45ක්ම යන්නේ 40න් හරි එනවා. ඒක මේ මේ නැවත නැවත කරනකොට දන්න පාරම ආහා යන මිනිහයි දෙවෙනි දවසේ ආහා යන මිනිහයි අච්චරම පාර මග නැත කර කර අහන්න ඕනේ නෑනේ දෙවෙනි සැරේ යනකොට තුන්වෙනි සැරේත් යනකොට තාමත් අහන්න ඕනේ නමුත් එක පොලෙන් දෙතලෙන් අහනකොට පාර යනවා අන්තිමට අපි පාර අහන්න නැතුව යන්න ගත්තොත් මෙතනින් වාහනේ ගත්ත අතන ගිහලා නතර කරනවා එතකොට පාර කෙටි වෙලා නෙවෙයි අර දන්න Tamange අත්දැකීමම නැවත නැවත හපහපා කණ්ඩෝන හරක් දවල්ට කාලා රැට වමාරා කනවයි කියලා එකක් තියෙනවා. හරකගේ ආහාර බොක්කේ හතරක් තියෙනවා කොටස්. ඉස්ලා වැටෙන බොක්කට යන්නේ කොළ දේවල්. ඊට පස්සේ ඒක වමෑරුවාට පස්සේ හපල හපල හපල හපල දෙවෙනි බොක්කට යනවා. පළවෙනි ගොරෝසු බොක්කට යන්නේ ඒක ඇතුලේ තමයි බැක්ටීරියා වැඩ කරන්න පටන් අරගෙන මේක දිරවීම සිද්ධ වෙන්නේ. ඉස්සලා කරන්නේ අවුව නැති වෙලාවේ විජහට විජහට බොක්කට දාගන්න එක. ඊට පස්සේ වමාරා කෑමක් කරනවා. වමාරා කෑමන කියනවා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්කති. රිලව් කනකොට හක්කෙල්ල ගන්නවා දැකලා ඇති. අර ළඟ ඉන්න උන්ගේ බේරගන්න ඉක්මන්න කරන්නේ හක්කට දාගෙන ඉගොල්ල කෑල්ල කෑල්ලට තල්ලු කර කර අබ අබ අබ ඉන්නවා. ඉතින් හොඳ රස කෑලි තිබුණොත් එහෙම ළඟ ඉන්න එක අහක්ක කඩන්න කනවා. මෙහෙ ඉන්න කොහොමද හැම රිලා කණ්ඩායම අහක්ක කැපිච්ච කට්ටිය. ඒ තරම් ආහාර වල රණ්ඩුව. නමුත් ඒක නෙමෙයි බනට කියන්න හදන්නේ මං. මේ පළවෙනි සැරේ බොක්කට දාගත්තට, හක්කට දාගත්තට දිරවන්න බෑ. ඒක අඹරන්න ඕනේ ආයසරයක්. ඒ අඹරීම සඳහා වමාරකෑමක් කරන්න ඕනේ. එතකොට තමයි මේ එන්සයිම් ඇතුළට ගිහිල්ලා හොඳට දැන් අපි දත් වලින් වැඩේ කරනවා. කුකුලගේ මෙතන මේ වෙනම කෑල්ලක් තියෙන ආහාර අඹරන්න රිලව අහකට දාගත්තට ගිලින්නේ නැහැ. අඹරලා කනවා. හරක ගිලලා වමාරා කනවා. මීමැස්ස පැණි බීලා බාගෙට දිරවල වමාරනවා ඇවිල්ලා මී වදේට. එයිසයි ඒවා දිරෝපු ආහාර. ඒක හරසයි. ඒක හරි බොහොම ලේසි පාඩව ගන්න. නමුත් ඒ කෘත්‍යයක් තියෙනවා එතන මැද. ඒ මීමැසගේ කෘත්‍යයක් කරලා තියෙනවා. ඒක තමයි උ පැටවුන දෙන්නේ. මම දැකලා තියෙනවා මේ බැල්ලියෝ බල්ලෝ පැටවුන්න කාලා ඇවිල්ලා එතන වමාරනවා. මම එක දවසක් දැකලා තියෙනවා තමනේ බැල්ලිගේ තාත්තා කවුද කියලා බැල්ලි බටව දන්නේ නැහැ බැල්ලි දැන් ගෙදර හැදෙන බැල්ලියක් නම් අපි දන්නවා පෙඩිග්‍රී එක. නැත්තම් පැඩිගිරියක් නැහැ නේ ඔය පාරේ ඉන්න බැල්ලියන්ගේ. මෙහි හිටියා බැල්ලියක් ඌට මේ හිටිය අප්පුවාම කෙනෙක් වෙනම බල්ලෙක්. දෙන්නමයි පවුල් කන්නේ. ඒ ඉන්දියන් ආමතුරු ඒ ඌට දාලා තුනේ මෙත්තා කියලා බල්ලගේ නම. උතු සමාද. ඌ දානසලාට කියලා බත් කාලා ඇවිල්ලා පැටව ඉස්සරහ වමනේ කරනවා. සමනේ අම්මා ඒක කරන්නේ. බල්ලත් කරනවා. කිරොසේ අරුන් ඒක කන රස මහැරුවාට පස්සේ කනවා ඒක නිකන් හරියට මිහිරියක් ඒ වගේ අපිට කවදාකවත් මතක නැහැ මේ ධර්මයේ එක සැරේ අවබෝධ කරන්න බෑ අපි මල්ලේ දාගත්තට ඒක නැවත නැවතත් අනවිචාරේති අනවිතක්කේති අනවිතක්කේති අනවිචාරේති මනසානුබෙක්කති කියන්නේ භාවනා කරන වෙලාව වෙන එකක් නෙවෙයි. අපි උඟක් කරලා මේ භාවනා කරනවා කියලා එකක් හිතාන ඉන්නවනේ. මේ භාවනාවෙන් අනු යන ක්‍රියාවක්. ඒකට කියනවා අනු පස්සන. අනු විපස්සනා. ණය විපස්සනා. මේ ණය විපස්සනාවත් විපස්සනාවක්මයි කියලා මහසි සයඩෝ සාංශේ කල්පනා කරන එක කල්පනාවක් ඇත්තටම. ඔව් කල්පනාට පදනම් වෙලා තියෙන්නේ ප්‍රත්‍යක්ෂයක්. ප්‍රත්‍යක්ෂේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දිරවන්න බෑ අපට. ඒක නැවත නැවත කරනකොට වමාරා කෑමක් සිද්ධ වෙනවා. අන්නේ වමාරා කෑමේදී දෙවන්නේක් නැහැ. කවුරු කියලා දෙන්න ඕනේ. හැබැයි Taman දැනගන්න ඕනේ කොයි කොටසද හරි කොටස කොයි කොටසද දියුණු වෙච්ච කොටස කොයි කොටසද ප්‍රගතිය ඒකයි වමහර කන්න තියෙන්නේ වැරදිච්ච වමහර කන්න ගියොත් එයාට චින්තාමය ඥාන ඇවිල්ලා භාවනාව බාධා කරයි කියලා කියනවා. ඒක භයානකයි. ඒක ඒකට නොමග යන්නේ. වැරදිච්ච එකක් හරි කියලා හිතා ගන්න. ඒක නිසා මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියනවා මාර්ගයේ තබා අමාර්ගයේ හරි කියලා හිතගත්තු මනුස්සයාට හැමදාම වැරදි ට්‍රක් එකෙමයි දුවන්නේ හිතේ. මාර්ගය අමාර්ගය දෙක කියන එක අනිවාර්යෙන් විසඳිය යුතු ප්‍රශ්නයක්. ගුරුවරට කරන දෙයක් නෑ. Taman දැනගන්න ඕනේ. අන්න ඒකෙදී මාර්ගයේ අමාර්ගයේ තබා මාර්ගයේම නැවත නැවතත් අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්ඛනාව දන්නවනම් එයා ඇත්තටම නිවනේ පෙර ලකුණු දැකලා තියෙනවා. එයා දැනගන්න මේ පාර වැරදි මේ පාර හරි කියලා. දැන් අපිට වෙලා තියෙන්නේ අපි බොහෝ විට වැරදි පාර හරි කියලා හිතාගෙන ඉන්නවා. ආරි පාර වැරදි කියලා හිතාගෙන. ඒ නිසා කියනවා අවිද්‍යා ಜಾති දෙකක් තියෙනවා. නොදැනීම් ಜಾති දෙකක් තියෙනවා. අපපටිපත්‍ය අවිද්‍යාව සහ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා. අපි මේ කරුණු දන්නේ නැති නිසා අපේ මෝඩකමක් තියෙනවා. දෙක වැරදි දෙයක් හරි දෙයක් කියලා හිතා ගැනීම නිසා අපේ මෝඩකමක් තියෙන එක අරින්නම බෑ. බෞද්ධයෙකුට තමයි ওই දෙවෙනි කියන අවිද්‍යාව තියෙන්නේ. බෞද්ධයා හිතන්නේ මේ දහම් පාසලේ ගිහිල්ලා ඉගෙනගත්ත දේවල් තේරම ඇත්තයි. මේ ධ්‍යානෙනකොට කහා පාට වෙන්න ඕනේ. ධ්‍යානෙනකොට ද යන්න ඕනේ. ධ්‍යානෙනකොට මෙහෙම වෙන්න ඕනේ කියලා ඉතින් කියනවා අර අල්ලපු ගෙදේක න භාවනා කළා ධ්‍යානයක් හම්බුණා මට හම්බුන්නේ නැහැ. ඉතින් නඩු. ඒ මොකද යා ඔළුවේ තියාගෙන ඉන්නවා මේ මොකද්දෝ කවුරු හරි කියවෝ පචය. ඕවා ගැන ලියන කිසිම කෙනෙක් භාවනා කරනවා මම දැකලා නැහැ. ওই පොත්පත් ලියන කට්ටියට භාවනා කරන්න වෙලාවක් නැහැ. ඒගොල්ලෝ අරකින් කැල්ලක් කරන මේකෙන් කැල්ලක් කරන මේ කොත්තුරු ටී ගහන්නේ. ඊයේ විතරච්චව අද විතරච්චව චර්චත්තර ගාලා ගහලා ටෙම්පරාදු කරලා දෙන්නේ. එහෙම එකක් තමයි අද පොත්වල තියෙන්නේ. ඉතින් මේ කට්ටිය ඔක්කොම ඒක පුස්කොළපත ඔළුවේ තියාගෙන ඉන්නේ. මෙහෙට එනකොට මෙහෙට ආපුවාම කියනවා මේ යන දවසේ කියනවා දවස් 10 ඉවරලා ස්වාමීන් වහන්සේ මේ මේ ඉන්නකන් නම් මං කරුවේ බුද්ධානුස්සති භාවනා ගෙදර ගියාට පස්සේ අන්න කරන්න කමටහනක් දෙන්න බැරිද කියලා අහනවා. මට වහ කණ්ඩ හිතෙනවා යකෝ මෙච්චර මේ කියලා කියලා මේ ඉඳගෙන ඉන්නවත් බලපං කියන එක ඇහිලවත් නැහැ කරලවත් නැහැ ඉන්නකම් කරලා තියෙන්නේ මොනවදෝ භාවනාවක් යනකොට කියන අපරාධි දවස් 10ක් නාස්ති වුණා සංසේ යනකොට ගිහිල්ලවත් කරන්න කමටහනක් දෙන්න බැරිද කියලා කියනවා ඒ තරම්ම අර දාගෙන එන බහුමත ගල වඩම බෑ ඒ නිසා මේ මිච්ඡා පටිපත්‍ය අවිජ්ජාව කියන එක මහා වංචනික ධර්මයක්. මහා චපල ධර්මයක්, ෂට ධර්මයක්. ඒක අපි හෙලි කරන්න ඕන. හෙලි කරන කියන්නේ මට ආනාපානිය නැති වේගට යනකොට මන අප හිතුණද අමනාප හිතුණද කියනකට අහගෙන ඉන්න කණ කියත හැකි. ආමයාට මෙන්න මෙහෙමයි පාර යන්නේ. නැත්නම් ආනාපානිය බලන්න මට පෙනුනේ මේකයි. මට වැටුනේ මේකයි කියලා කියන්නේ නැත්නම් අහගෙන ඉන්න එකට ගොඩ ගන්න බෑ. හොඳට ආනපාන වැටුණා දිගට වැටුණා කියවට මොනවත් අර්ථයක් නැහැ. මට ආස්වාස වැටුනේ මෙහෙමයි ප්‍රසවාස වැටුනේ මෙහෙමයි යනකොට යනකොට මේ ගෙවෙනවා ඒකට මට බයක් ඇති වුණා එහෙම නැත්නම් මට ආසාවක් ඇති වුණා මං යන්නේ ඉස්සරහට මං යන්නේ පස්සට කියලා වැටුණා කියන එක කියනකොට නම් කෙහෙල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා අහගෙන ඉන්න කෙනාට තේරෙනවා. ඒතර කීයටගේ පැහැදිලිවම මෙතන අරගෙන තියෙන මතේ වැරදි කිය. මම පොඩි ඒකේ තියෙන සංකීර්ණතාවය එහෙම නැත්නම් ඒකේ තියෙන සූක්ෂම භාවයේ තේරෙන්න මෙහෙම කියන්නම් අද තුන්වෙනි අත්තර දින දවස නිසා තේරෙන්න ඉඩ තියෙනවා භාවනාව ගොනු වෙන කෙනාට අපි යම් අරමුණක් අරගන්නවා ආස්වාස් ප්‍රසආසෝ පිම්බීම ඇකිලිම අරගෙන ඉතින් ඒක දැනගන්න ඒක අල්ලගන්න ගොඩාක් කල් යනවනේ කෙනෙකුට සමහරට ආනපනේ අහුවෙන්නෙම නැහැ කියනවා නැත්නම් පිම්බීම කියලා අහුවෙන්නේ කොහමද අහුණයි කියමු අහුණාට පස්සේ ආගෙන් අහන්න ඕනේ කොහොමද දන්නේ අහුණයි කියලා ධානපන්නේ හරි කියලා දන්නේ කොහොමද? ඉතින් ඊට පස්සේ යා ගොළු වෙනවා කතා කර ගන්න බැරි එහෙම කිය වැඩක් නැහැ අහුණාට. අහුවෙච්ච බය හෙලි කරන්නව. ආ නෑ මට අහුනේ නාසිකාග්‍රේ හුලං වදිනවා දැනෙනවා. සීතලට දැනෙනවා හරි. දැන් කොහොමද දන්නේ මේක ආස්වාසිය කියලා? ඇයි ඇයි ආස්වාසියලා සීතලයිනේ ප්‍රසවාසය උණුසුමනේ ආ හරි හරි. දැන් හරි. දැන් මේ විදිහට ආස්වාද ප්‍රසවාසය වෙනස දකිමින් කීයක් බලන්න පුළුවන්ද? මන් දන්නේ නැහැ. ආ එහෙනම් අනිත් දවසේ බලන්න. ඔන්න බලන ඉන්නකොට මෙයා උත්සාහ කරුවයි කියලා හිතමු මේ ආස්වාසි මේ ප්‍රසආති කියලා මෙනෙහි කරමින් හෝ අනුපස්සනා කරමින් යනකොට මේක දැන් තුනී වේගණයට පටන් ගන්නයි කියලා අපි උපකල්පනයක් කරමු. දැන් එතකොට මේ යෝගාවචරය බය වුණොත් ඊට පස්සේ කෙනෙක් මෙච්චර අමාරුවෙන් අල්ලගත් ආනපන දැන් නොපෙනී යනවා දැන් මේක කියන්න ඕනේද ස්වාමීන් වහන්සේට? එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්න ඕනේද? එහෙම නැත්නම් හයියෙන් මෙනෙහි කරන්න ඕනේද? නැත්තම් හිත නින්දට වැටෙනවාද කියලා බොරුවල් වල රාශියක් තියෙන ওই සිද්ධියේදී. මේක පහුවෙන්ද කාර්යයටම මට නම් ඊයේ නම් ස්වාමීන් වහන්සේ ආසර්පසා 10 15ක් බලන්න යන්න පුළුවන් වුණා. නමුත් දැන් කරගෙන යනකොට මේක එපා වුණා, තුනී වුණා, නොදැනී ගියා. මං හයියෙන් ආයතරයක් හුස්ම ගත්තයි කියනකොට තේරෙනවා මේ පොල් ගහ ගන්න දයන්නේ එයා බයයි ඒකට. තුනී වීමට බයයි. ඒක නිසා අයියෙන් හුස්ම ගන්නවා. ඒ නැත්නම් හයියෙන් මෙනෙහි කරනවා. ඒතකොට කියද හැකි ඒ තුනී වෙන එක අවසන් දෙපා. එහෙම යන්න අරින්න ඕකේ වෙන්නේ අර හොද හොද මඩේ දෙමිල්ලක් කියලා කමඩාන සුද්ධ කරතයි. නමුත් මේක නම් එක කියන්නේ නැත්තම් භාවනාවේ දියුණුව එන්න හදන මෙයා කියන්නේ නැහැ. එතකොට අහගෙන ඉන්න එක නාසරණයිනේ උත්තර දෙන්න බෑනේ. ඒ නිසා මේ තුනී වීම වැදගත් හතරවෙනි වගේ පියවරක්. තුනී වීම මනාපයට ආවද අමනාපයට ආවද බයද්ද අරියාදුවද්ද හරියමද්ද කියලා ඒ කෙනාගෙන් අහනකොට තේරෙනවා. මොකද සමහරු රූපෙට කැමති අරූපෙට අකමැති. එහෙම කෙනා ආයෙත් හයියෙන් උස්ම ගන්නවා. මෙනෙහි කරනවා. ඊසాత බඳගෙන අඬනවා. අරූපෙට කැමති කෙනා අපරාධ තුනි වෙච්ච ආනපනේ ආයෙ ගොරෝසු උනානේ. ගොරසු නෙමේ සද්ද නිසානේ මේ වේදනාව නිසානේ කියලා ගොරෝසු වීමට දෝෂ කියනවා. එයා සියුම් භාවයට කැමති. ඕනම කෙනෙක් මේ දෙකේ එකට වැටෙනවා. එක්කෝ රූපෙට කැමති එක්කන අරූපෙට දෝෂ කියනවා. අරූපෙට කැමති නම් රූපෙට දෝෂ කියනවා. ඒකේ නදන්නේ කමඨාන සුද්ධ කරනකොට මේ වෙන වෙනස්කම විශේෂයෙන්ම විපරිණාමය වෙනකොට කොහොමද ඒක දිහා බලන්න කියලා කියන්න පුළුවන් නම් අනික් කෙනාට පොඩි උදව්වක් දෙන්න පුළුවන් ඒ අනුවිතර්කණයට අනුවිචාරණයට මනසානුපෙක්ඛනාවට ඊට පස්සේ කියනවා මේ තුනී වේගන යනකොට ගොරෝසු වේගන යනකොට දැනෙනකොට නොදැනෙනකොට තමන්ගේ හිත ඒකට දක්වන ආකල්පය හරි ගියාද වැරදුනාද සමතේද විපස්සනාවද කියන කාරණාව කියනවනම් ඒකෙන් තමයි අල්ලන්න පුළුවන් වෙන්නේ කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියන. එයාගේ අනවිතක්කන ක්‍රමය අහුවෙන්නේ වார்த்தාවට ඒක දඟෝ කෙනෙක් දාන්නේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා තමාර වෙලාවට එහෙම යනකොට ආලෝකයක් පේනවා. එතකොට කියනවා මෙයා දැන් ආනපන පැත්තක දාලා කියනවා මට කහා පාට දැක ගිනි බෙම්බරක් වගේ එන්න පටන් ගත්තා. ආස්කූරුපත් වෙන පටන් ගත්තා. ඕක ගැන නෙවෙයි මේ ආනාපාන ගැන බලන්න කියලා. එතකොට හිතනවලු මේ මේ ස්වාමීන් වහන්සේ ඉච්චරවත් භාවනා කරලා නැහැ මගේ එකට ඉරිසියාවෙන් මේ ලැබෙන ආලෝකයටත් විරුද්ධ වෙන්න හදනවා කියලා ගුරුවරයාත් අතහැරලා යනවලු කමටහනත් අතහරින භාවනා මධ්‍යස්ථානේ දාලා යනවා මොකද මේ ආතරමගදී හම්බෙච්ච මේ ආලෝකයක් ඉස්සර කරගෙන අර ගෙවෙන ආනාපාන ගැන හෝ කල්පනාවක් නැහැ. ආතරමගදී දැකුව හිතවිල්ලක තියෙන ඔන්න හොඳ ලස්සන කාරණා. ඉතින් හිතවිල්ල දිගේ යනවා ආනාපානෙ දන්නේ නැහැ. එතන වේදනාවක් වෙනවා සැප වේදනාවක්. ඒකට ආනාපානෙ පාවා දීලා වේදනාව දිගේ යනවා. ආන්නී කාරණාවලදී මිනිහා නොමිනිහා ඒ පරණ මිනිසු කියලා තියෙනවා හානා හීය බානා හඬ හැරෙන්දනී අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ මිනිහා නොමිනිහා කන යන කඩිසරෙන් දැනේ ගතක කැපුම ගත මුල පෑදුමෙන් දැනේ මට පද හතර කොට වැරදුනා මම ආයෙත් කියන්න ඒක නිසා හානායිය පානාඳ හැරෙන් දැනේ ගසක කැපුම ගස මුල පෑදුමෙන් දැනේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ මේ මිනිහා යනකොට පාරේ පැරන්න බලනවා කේල්ගිරි පොත්තක් එහෙම තිබුණොත් උඩින් පැනලා යන්නේ මස කේල්ගිරි පොත්ත අයින් කරලා යන්නේ කොච්චර ගමනක් තිබ්බද අඹ පොත්තක් කෙල් කිරි පොත්තක් තියුණොත් පැරණ මිනිස්සු කවදාත් උඩින් පැනලා යන්නේ. එයා දන්න පිටිපස්සෙන් මාස වැටෙන්න පුළුවන්. දැන් ඉන්න මිනිසුන්ට ඒව ගාණක් නැහැ. මේ පාර පාවිච්චි කරන්නේ පාර පිළිබඳ ගෞරවයක නෙවෙයි. ඒ නිසා මේ භාවනා කරගෙන යන පාරේදී යාට දුෂ්කරතාවයක් හම්බ වෙච්චාම ඒ මනුස්සයා දුෂ්කරතාවට උඩින් පැනලා යන්න හදනවා නැත්නම් දුෂ්කරතාවට මුහුණ දෙනවද කියන එක කමඨාන සූද්ධ කරනකොට ඒ කියන කාරණා වලින් තේරෙනවා යන්නේ කොයි පැත්තටද කියලා. එතකොට ඇත්තටම වෙන්නේ මේ පුද්ගලයාගේ තියෙන අනුවිතර්කණයට, අනුවිචාරයට, මනසානුපේක්ෂණයට කර්මස්ථානචාර වලට උදව් කරනවා. උදව් කරන්න බෑ. මල්ලෙන් ගහන ගත්තොත්. හරියට කාරණාව කිව්වොත් තේරෙනවා මෙයා මේ වැරදි පැත්තකට යන්නේ, හරි පැත්තකට යන්නේ. ඉතින් සමහරු මේ වැරදි හදා ගන්න ඕන එකමක් නෑ. ඒගොල්ලන්ට ඕන කරන්නේ කෙලින්ම නිවනට යන්න. මේ മന്ത്രിතුමාගේ ලියුම ගෙනල්ලා කියනවා මට දෙන්න ඇමතුමා ලියුම දීලා තියෙනවා මට දෙන්න නිවන දෙන්න කියලා. ඒ මේක මේ මේ ධර්මයට ඒක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අනුවිතක්කනේ අනුවිචාරයේ සහ මනසානුපෙක්කනාව කියලා කියන්නේ කුශාග්‍ර බුද්ධිමත් කෙනෙකුට තමන්ම ලැබපු අත්දැකීම තමන්ම විවේචනාත්මකව බලන්න කරන ආකල්පයක් කරන ආරාධනාවක් ඒක බුදු කෙනෙකුට විතරයි කරන්න පුළුවන් වෙන්නේ. ඔය ඔය විනා අගන් වල තියෙන පොත් බලන්න කාට හරි හීනෙන් දැකපු එකට තමයි මුළු පොතම ලියලා තියෙන්නේ. එක සැරයක් හීනයක් දැක්කහම ඒකෙන් සම්පූර්ණ ආගමක් බිහි කරලා තියෙනවා. ඒව නිකන් গুপ্ত දේවල්, ගූඪ දේවල් බුදුරජාණන් කියන කද්දාකත් පිළිගන්න එපා. ඔබම මේක දිහා බලපන්, අව탁සේරු කරලා බලපන්. හරිනම් එයා ඔප්පු කරයි. එතකොට ඒක කවුරුත් දීප ගන්න නෙවෙයිනේ. තමන්ම උරගා බලලා ගත්තා. අන්නේ උරගා බැලීමේ ශක්තිය තුළ තමයි පෞරුෂත්වය හැදෙන්නේ. මේ කවුරු හරි ඇවිල්ලා මම මට සෝවාන් කෙරෙව්වම ආව ධ්‍යාන දුන්නා අරක දුන්නා මේක දුන්නා කියන හදනකොට අපි මේ පුද්ගල පිටිපස්සේ ගියාට ඒක ණයට ගත්ත එකක් අපිට අදාළ නැහැ බුදුජානනාංශික තියෙන ක්‍රමය තමයි ඒකම නැවත නැවත බලන්නේ. ඔතී ඒක සාරිපුත්‍ර සංසි සඳහන් කරලා කියනවා යම් වෙලාවක ඒකම අනුවිතක්කේදී අනුවිචාරයේදී මනසානුපෙක්කති එතකොට ඊගාට ප්‍රීතියක් පහළ වෙනවා නම් ප්‍රමෝදයක් ආ වැඩේ හරි. එතකොට ප්‍රමෝදයෙන් ප්‍රීතියට හැරෙනවා නම් ප්‍රීතිය පස්සද්ධියට ගිහිලා සුඛයට ඇවිල්ලා සමාධි වෙනවනේ. යා දන්නවා මේක මනින් හොරකම් කරන කාටවත් බෑ දැන්. මොකද මම මේ ගත්ත පමණින්ම ලනු කාලා නැහැ. යෝජනා ස්ථිර වෙලා තියෙනවා. නැවත නැවත මනසින් සලකලා බලලා තියෙනවා. ඊට පස්සේ ඒක කාට හරි කියනකොට ණයට ගත්ත එක නෙවෙයි කියන්නේ. ණය මාර්ගයේ දුන්නේ බුදුහාමුදුරුවෝ ඇත්ත. මේක මෙහෙමයි කියලා කියලා දුන්නේ සාරිපුත්‍ර සාංශ බව ඇත්ත. නමුත් මෙයා කතා කරන්නේ Tamange අත්දැකීමෙන්. ඉතින් අහන කෙනාට ඒක පිළිබඳ හැඟීමක් නැත්නම් බයිලා කතා වලට යට වෙනවා. මේ කියන්නේ අත්දකලාද නැද්ද කියන එක ඒ කට්ටිය ප්‍රත්‍යක්ෂණය කරන්නේ ලස්සනට කතා කරපු නිසා අනංමනන් නිසා ගෞරවයට යනවා. නමුත් අනුවිචාරණයේ අනුවිතක්කනේ මනසානුපෙක්කනව කරන බොහෝන දෙයක් කතා කරුවට මට තේරෙන්නේ නැති මට ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි මොනවා කතා කරත් මට වැඩක් නැහැ. ඒක ග්‍රීක භාෂාවක් වගේ. කියන දේ මට වැටහෙන්න ඕන. බුදුහාමුදුර කිව්වත් මට වැටෙන්න. මට බුදුහාමුදුරට අභියෝග කරතයි උපාසක කියන්නේ මට වැටෙන්නේ නැත්නම් උපාසක බුදුහාමුදුරට නෙවෙයි. වැටෙනවා මට තේරෙන්න ඕනේ. ඒ වගේම Taman කාට හරි කියනකොට මතක තියාගන්න මේ මනසට වැටෙන්නේ නැත්නම් කලෙ මුණින්න බල වත දාන වතුරයක් කියලා වගේ අද තියෙන දේවල් එහෙම තමයි. ඒ අනුවිතක්කණය කරලා අනුවිචාරය කරලා මනසානුපෙක්කනාව කරලා කිව්වනම් ඒක මානව මානවයාගේ දැනුම් සම්භාරයක් වෙනවා. කාටත් පොදුවේ තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේක කෙරෙනකොට කාල 3 අනුව සාපේක්ෂ වෙනවලු. තමයි මේ අද දැකපු දේ ඊයේ තියෙන්නේ නැති මට අල්ලා ගන්න බැරි වුණා. හෙට නම් මට අල්ලන්න පුළුවන් කියලා අතීතනාගත පච්චුප්පන්න වශයෙන් ත්‍රිමාන රූපයට වැටෙනවා. දැන් ළඟ ඉන්න එකනටත් ඒක දෙනොයි වැරදිට තේරුම් ගන්න තියෙනවා. කරන්න දෙයක් නැහැ. මාත් ඊතන හිටියේ. අද මට තේරුණා. කියලා මට හෙට වෙනකොට කියලා පුද්ගල වෙනස සහ කාලය. එහෙම නැත්නම් මේ දේශේ තා කාලයේ දිගේ මේ ලැබපු පුංචි දැනුම රැව් පිළිරැව් දෙවි කිංකිණි නාද දිදි දිගට පැතිරෙන්න යනවා අනුවිතර්කණය කරන්න කරන්න ගාහන්තරයකට ගාහන්තර ලෝයකට තට්ටු කරා වගේ අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්කති යනවා මේක වෙනවන මෙතෙන් යනවන්න සර්වචනසේ සඳහන් කරන සෝතානුදත්ත සූත්‍රයේදී මරණ චිත්තක්ෂණය කොච්චර හිත අවුලුණත් එයා අනිවාර්යයෙන්ම සුගතියකට යනවා කියලා. සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්කිතා ditthiya suppati vijjaha කියන මට්ටමට භාවනා කරලා තියෙන කෙනෙක් මරණ මොහොතදී කෝච්චියට යනවා කියලා කියමු. සුනාමියට අහු වෙනවා කියමු. අන්දේ බදල් වුණා කියමු. ඒ කිසි දෙයකින් හිත සැලෙන්නේ මනස අර ගත්ත ශක්තිය ඊගාව ආත්මට ගියාට පස්සේ කල්පනා වෙනවලු මෙච්චර අවුල් ජාලයක් මැද මැරිලත් මම මෙතෙන්ට ආවේ මොකද කියන විතරලු මං එදා සතුප්පාද කියන වචන එනවා. සතිය උපදවනවා යාට තියෙන මම එදා භාවනා කරලා තියෙනවා. මම මේ කලබල වෙච්ච වෙලාවක නැවත gederena පාර භාවනා කරලා තියෙනවා. හිත සද්දයකට ගියාට පස්සේ කලබල වෙන්නේ නැහැ. සද්දේ ඉඳලා ආය ආනාපානෙට එන පාර කල්පනා කරලා තියෙනවා. මගේ හිත වේදනාවට ගියාට විසాత බැනගෙන අඬන්නේ වේදනාව ඉදලා නැවත ආනාපානෙට එන පාර කල්පනා කරලා තියෙනවා නම් මරණ මොහොතේදීත් ඒකේ රටේක හැරමිටියක් වෙනවා. එනිසා ඒක තාපයක් නෙවෙයි. කරදරයක් නෙමෙයි හරි පාට දාගන්න දන්න එකන හැම කරදරයකදී මනෝ අයකෝ මරණදී මේට වෙඩි අමාරු වුණොත් මං කොහොමද ආපහු ගෙදර එන්නේ දැන් මේ යම් යමක් කරන්න පුළුවන් වෙලාවෙනේ ආමම ගෙදර ඒකයි බලන්න තියෙන වෙච්ච දේ ගැන පශ්චාත්තාප වෙන්නත් එපා කරපු මිනිහට සාප කරන්න යන්නත් එපා මේ අවස්ථාවෙන් ආයේ ගෙදර එන පාර හොයා ගන්න පුළුවන් නම් ඒකේ ඒකේ ප්‍රධානම ආනිසංසේ මරණ මොහොතදීවත් වික්ෂිප්ත වුණත් නොමග යන්නේ. හැබැයි ඒක කාටවත් දෙන්න නම් බෑ. මම භාවනා කළා මගේ බබාට දෙන්නම් කියලා. නැත්නම් බබානිස් භාවනා කරපේක මං ගන්නම් කියලා ඒක බෑ. ඒ නිසා මේක කරන්නේ නැතුව අපි මේ අනුන්ගෙම සීනි කිර කිරා ඉන්න ජීවිතයයි Tamange වැඩේ කරන එක ගැන කල්පනා කරනකොට හිතෙනවා අපි කොච්චර සංසාර බරක් ගෙනල්ලා තියෙනවද මේ අනුන්ගේ සීනි කිර කිරා මේ Tamanට කරන්න තියේ කරගන්න නැති වෙන එක මේ හරියට යනකොට දණ්ඩ ගන්නවා. මේ සාධාරණීකරණය කර කර කරන්නේ කොච්චර අනුගේ සීනි කිරණ එකද කියලා. නිසා මේ හරිය රසයි ධර්මයේ. හැබැයි heart attack එන්න ඉඩ තියෙනවා. heart burn බඩ දෙන්න පටන් අර ගන්නවා මේ අපි සාධාරණීකරණ නදන මොනක්ද කියලා. ඒ අපි කතා නොකර අද ධර්ම දේශනම දෙන්න අතර කරමු. සිළු දිනාට තමන් ඒ කරගෙන ගිය අත්දැකීමම නැවත මේ කියන විචාරය තුලින් දැක ගැනීමේ ශක්තිය ලැබෙව එක බුදුහාමුදුරන්ගේ ධර්මයට වැඩිය වටිනවා. තමන් අත්දකපු දේ ඒකයි බුදුහාමුදුර අපිට කියන්නේ ඒකයි සාරිපුත්‍ර සාංශි කියන්නේ ඒක නිසා අපි තුල ඉන්න බුදුන් අපි තුල ඉන්න සාරිපුත්‍ර හාමුදුරෝ අපේ අත්දැකීම ඉදිරියට තියාගෙන ඒකම පෙර මග තලකුණක් කරගන්න ශක්තිය ධෛර්ය බලය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා